ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට අපි ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යන වෙන කාට හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් සභාවට ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. සක්මන් භාවනාදී ඇස්පිය කෙටි දුරක් හෝ සක්මන් කළොත් අසපියා සතිය මනවින් පවත්වාගත හැකි බවද භාවනාව වඩා ඉක්මනින් සංසුන් බවද පෙනේ මේක මේ ගැන අවවාදයක් දෙන්න ඇසි පියාගෙන වෙන්නේ නැති ඇසි පිය විතරයි මට ලියලා තියෙන්නේ සක්මන් භාවනාදී ඇසි පිය කෙටිතරක් හෝ සක්මන් කළොත් සතිය මනවින් පවත්වාගත හැකි බවද භාවනාව වඩා ඉක්මනින් සංසුන් වන බවද පෙනේ මේක මේ ගැන අවවාදය අවවාදයක් දෙන්න. මේක ඇත්තටම අර මේ මේකට කියන්නේ නිකන් ශාසනික හුරතල් වගේ සක්මන හොඳට අල්ලගත්තට පස්සේ විවිධ ක්‍රම වලින් ඒක ටිකක් මේ දියුණු තියුණු කරන්න පුළුවන් මේවට කියන්නේ නියුරොබික්ස් කියලා. නියුරොබික්ස් කියලා කියන්නේ අපි සම්ප්‍රදායන කූල කරන ක්‍රමය ස්නා ඒකට ස්නායු පද්ධතිය හැදිලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් අලහප්පලා බලනවා වෙනස් සර්කිට් එකක් කරා ඒ කටයුත්ත කරන්නේ. ඉතින් මම කැමති කියන්නේ මේ කටේට මේකට වෙනුවට මේකත් හොඳයි පිටිපස්සෙන් පිටිපස්සට සක්මන් කරලා බලන්න. තාප්පයක් උඩ සක්මන් කරලා බලන්න. තාප්පයක් උඩ පිටිපස්සෙන් පිටිපස්සට සක්මන් කරලා බලන්න. ආ නෝව කරනකොට මට්ටම් වෙලා එනවා. ඉතින් ඒක ඔක්කොම වළංගුයි. එකක්වත් නරක නෑ. සාමාන්‍යයෙන් ආධුනිකයට කියනවා සක්මන් කරනකොට ඇද්දක වහගන්න එපයි කියලා. මොකද එimhe හිතෙනවා. නමුත් යම් මට්ටමකට Tamanට සක්මන හුරු වුණාට පස්සේ සක්මන් මළුවත් හුරු වුණාට පස්සේ සක්මනේ මගේ අවධානය යොමු වෙන්න ඕනේ මේකයි කියලා දැනගත්තට පස්සේ අර නියුරොබික්ස් කරලා බලන්න ඕනේ. කරනකොට අර මේ අපේ මොලේ කවදාකවත් වැඩි කරපු සර්කිට්ස් වැඩ කරන්න ගන්නවා. ඒ නියුරොබික්ස් බ්‍රේන් ට්‍රේනින් කියලා පොතක් මම කියුවා. ඒකේ එක එක ක්‍රම කියලා දෙනවා මේ මොලේ වයසට නොයන්ඩ තරුණව සෙල්ලක්කාරව පවත්තන්න දේවල් වෙනස්ව කරන හැටි. ඒක කියලා තියෙනවා මේ අඳුරේ යනකොට පුළුවන් තරම් ටෝච් එක නැතුව යන්න කියලා. එතකොට පුදුම අවදියක් එන්න පටන් ගන්න. දැන් සර්පෙක් පෑගෙයිද කුඩල්ලෙක් අයිද මොනවත් නැහැ. ඉතින් ඒ නිසා ටෝච් එක අතේ තියෙනවා. ටික දුරක් වගේ ටෝච් එක නැතුව යන්නේ කියලා. අන්ධකාරය පස්සෙන් පස්සට යන්නේ කියලා. කාමරයට ගිහිල්ලා දොර ඇරලා ලයිට් එක දාන්න නැතුව කරුවලේ පුටුවක කකුල හප්ප ගන්න නැතුව ඇඳට යන්න පුළුවන්ද බලන්න. කාර් එකේ යතුරු අරින්න වමතින් ටෝච් එකක් නැතුව. අනේ වගේ දේවල් කිරීමෙන් තමයි මේ නැත්තම් මොලේ අර එකම රට් එකක දුවන්නේ. විශේෂයෙන්ම අපි බටහිර රටක නැත්නම් ওই දියුණු රටක ජීවත් වෙන මනුස්සයා සුමානයක් කියලා කියන්නේ එකම රාමෝක දුවන්නේ. ඒ කියාය මොකොත් වෙනස් වෙන්නේ නැති. ඒ නිසා ක්‍රම තියෙන්න ඕනේ ඒවා වෙනස් කරන්න. ඉතින් භාවනාවේදීත් මේ කරාට කමක් නැහැ. ඒක නිසා ඔය මේ මම හිතන්නේ ඔය මේ ආචාන් බ්‍රම් ඉන්න තැන මේ කල්යාණෝ හාමුදුරුවොත් කල්යාණ හාමුදුරුවෝ නෙවෙයි. ලියලා තිබුණා ධක්ම භාවනා ගැන පොතක්. ඒකෙත් ඒ ස්වාමීන් වහන්සේ ටිකක් ඔය යෝජනා කරලා තිබුණා. පුරුදු වුණාට පස්සේ මේක ටිකක් එහෙම කරලා බලන්න බලනකොට තමන්ගේ අර මේ පය පය පොළවේ තබනකොට ඇති අවධානයට ඇස් දෙක වහගත්තට පස්සේ ඇස් දෙක ඇරියට වැඩිය වෙනසක් වෙනවනම් හැබැයි සතිය මුල් කරගෙන කෙරෙන්න ඕන. වෙන වෙන දේවල් නෙවෙයි සතිය මුල් කරන කරනවා නම් ප්‍රශ්නයක් නෑ ඔළුවෙන් හිටගෙන දක්මන් කරන්න. පස්සෙන් පැතර දක්මන් කරන්න. තාප්පයක් උඩ දක්මන් කරන්න. කොයි එකත් කරදෑයි. හැබැයි සතිය පිහිටවන වෙලාවේ ඒක කරන්නේ ඒ වෙලාවේදී උගන්වන්නේ මේ සාමාන්‍ය දල ක්‍රම. ඒ සක්මන් ගන්න ලියනකොට ලොකු සාංශික පොතේ මට මතකයි ලොකු සාංශික වාක්‍යයක් වශයෙන් ලිව්වා. ඒ ආනපනස දෙවෙනි කොටසේ ඇස් වහගෙන යන්න හිතනවා වහගෙන යන්න එපයි කියලා. මම ලොකු සාංශිකේ ගෝලයා මන්නම් කියන වහගෙන කියලා කමක් නැහැ. පස්සෙන් පස්සට ගියත් කමක් නැහැ. තාප්පයක් උඩට ගියත් කමක් නැහැ. තාප්පයක් උඩ පස්සෙන් පස්සට ගියත් කමක් නැහැ. දැකලා තියෙනවද දන්නේ නැහැ මේ මේ මේ මැසිෆිකේෂන් ට්‍රැක්ටර් එකේ කොළ පාගනවා පස්සෙන් පස්සට. කොලේ කඩන්නේ පස්සේ රෝදේ. ඔඩුව කරකවගෙන යනවා. ඒ මනුස්සයාට ඒ ටෙක්නික් එක අහු වුණාට පස්සේ පොඩ පොඩ කපන්න කපන්න ඇතුළට කැඩිච්ච නැති කොලේ අඹරවාගෙන පිටිපස්සේ රෝදේ කඩ කඩ කඩ කඩ තමයි යන්නේ. මේ මේ ට්‍රැක්ටර් කාරෝ කැමති නැහැ වැඩේ කරන්න මොකද රෝදේ හරියට ගෙවෙනවා. ඒ මිනිස්සු තියෙන ක්‍රමේ තමයි ඒ කුඹුර හැවොත් ඒ ට්‍රැක්ටර් කාර්යය කොලේ පාගලා දෙන්න ඕනේ. කොලේ පාගන උරන්නේ ඉස්සරහට රවුම් කීපයක් ගිහලා කොලේ මඩවගෙන පිටිපස්සෙන් පිටිපස්සට යන්න පටන් ගන්නවා. යනකොට පිටිපස්සේ රෝදෙන් කැඩි කැඩි කැඩි කැඩි ආමත ටෙක්නික් එක මතන මැසි ෆර්ගිසන් ට්‍රැක්ටරේ හදපු එකවත් දන්නේ නැහැ ඒ ටෙක්නික් එක. ඒ කම්පැනි දන්නේ අපේ මිනිස්සු දන්නවා. පිටිපස්සෙන් පිටිපස්සට ඒව ටිකක් කෙරුවටගේ ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සවස් දේශනාවේ සඳහන් කළ තණ්හාව නිරෝධේ නිවනට යන සමත පූර්වංගම සහ විද්‍යා නිරෝධයෙන් යන විදර්ශනා පූර්වංග ක්‍රම දෙක නැවතරක් විස්තර කර දෙමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. මේක ඇත්තටම මේ ඉන්ටෙලෙක්චුවලි නැත්නම් මේ කාරණා පැත්තෙන් බලනකොට හරි කුතුහලයේ දානවන සුළුයි. මුචි අපි මෙහෙම දේශනා කරගෙන යනකොට පුළු පුළුවන් තරම් බලමු. ඒ ක්‍රම දෙකේදී සාමාන්‍ය අපිට ඉතුරුලා තියෙන අද අර්ථ කතාවල් වල හැටියට භාවනා කරන්න සමතය අවශ්‍යමයි සමාධිය අවශ්‍යමයි සමතයක් හෝ සමාධියක් නැත්තම් භාවනා කරන්න බෑ කියලා අත්හැරලා දාපු යෝගියක ඉඳලා එවැනි සමාධියක් නැති වුණත් සතිය හරහා විපස්සනා පටන් ගන්න පුළුවන් කියලා මහසි සෑඩෝ ගෙනගෙන අරගෙන ගිය මේ සුවිශේෂී ව්‍යාපාරය නිසා තමයි අපේ අපිට අද මේ සාසනේ ප්‍රබෝධයක් දැක් ගන්න පුළුවන් වෙන්නේ භාවනාවේ. ඉතින් ඒ සඳහා ඒ දෘෂ්ටි කෝණයෙන් අටුවාව දිහා බලනකොට වෙනවා මගදී මොකක් හරි හැලිලා තියෙනවා කිය. අටුවාව ගෙනියන්නෙම හැම වෙලාවෙම මේ ඒ වගේම ත්‍රිපිටකයේ සූත්‍රවලත් බලනකොට 95ක් විතර වගේ මම දන්නේ හරියටම ගාණ කියන්න බෑ සමතයක් සමාධියක් නැත්තම් මේ ධානයක අවශ්‍යතාවය හරියට අවධාරණය කරනවා නමුත් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මුළු ත්‍රිපිටකයෙන් බලලා ඒව කිසිම සම්බන්ධයක් නැතුව ඍජුවම කෙලින්ම විපස්සනාට පැත ගන්න පුළුවන් සූත්‍ර රාශියක් තෝරාගෙන ඒ වගේන් තෝරලා බලලා කියනවා මේ වගේ පැහැදිලිවම එහෙම එකක් නැහැ. ඉතින් යනෝ බලනකොට සංසාරේ බන්ධණයට ආසන්න සතුට තෘෂ්ණාව වුණාට ඈතින් ඉන්න හතුරා විද්‍යාව අවිද්‍යාව. ඒක නිසා තෘෂ්ණාවට ගහලා නිපේන හතුරට ගහලා කරන වැඩේ තමයි සමතේ හරහා විපස්සනාට යනවා කියන එක. නමුත් එයා පිටිපස්සේ ඉඳගෙන ඔපිනියන් දෙන වැඩේ ගෙනියන මහවරා අවිද්‍යාව අල්ලාගෙන අවිද්‍යාවත් එක්ක වැඩ කරන්න යනකොට අර වගේ මේ කලින් සකස් කරන ලද සම්මත සමතයක් ධ්‍යාන සමාධියක් නැති වුණාට එතන එතන උපදින සමාධියකින් වැඩේ කරන්න පුළුවන් කියලා හරීම විප්ලවීය ක්‍රමයකට තමයි ඔය සුද්ධ විපස්සනාව කියන එක අඳුල්ලා දුන්නේ. ඒකේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මේ කාර් එකක් දුවනකොට දුවන එන්ජින් එකෙන්ම බැටරිය charge කර ගන්නවා ඩයිනමෝ එකක් දාලා. ඒ නිසා දුවන්න දුවන්න දුවන්න දුවන්න බැටරිය අලුතෙන් ගලවලා charge කරන්න ඕනේ නැහැ. දුවන මැෂින් එකෙන් බැටරිය charge වෙන නිසා යම් සමාධියකින් යම් මූලික සුසුකමෙන් පටන් ගන්න යනකොට ඒ කෙනාට තේරෙනවා නම් ඒ අල්ලගත්ත ක්‍රමේ ඉස්සරහට යන්න පුළුවන් කියලා. එහෙමනම් ආය සමාධිය ගැන බය වෙන්න එපා. මේ මැෂින් එකෙම සමාධිය ඒකට කියන්නේ ක්ෂණික සමාධිය කියලා අලුත් වැඩියා කරගෙන යනවා. එතකොට නිතරම ප්‍රඥාවයි ඉස්සර වෙන්නේ. ඒ ප්‍රඥාවෙන් අවිද්‍යාවකයේ තියෙන වංචනික ගති, අවිද්‍යාව දක්වන චපල ගති ෂටගති එනතන් අපපටිපත්‍ය විඥාට වැඩිය මිච්ඡාපටිපත්‍ය විඥාව කියන ඇත්ත බොරුව කරගෙන බොරුව ඇත්ත කරලා පෙන්වන්න හදන අවිද්‍යාව Taman තුල ක්‍රියාත්මක වෙන එකට හොඳටම අවදියෙන් ගෙනියන්නේ මේ ගමන. මම මේ ඇත්තයි කියලා හිතාන එක සම්පූර්ණ බොරු වෙන්න පුළුවන් කියලා ලෑස්තියක් තියෙන්න ඕනේ. මම මේ බොරුයි කියලා හිතාන එක සම්පූර්ණ සත්‍ය වෙන්න පුළුවන් කියලා ඒ මේ දේවල් දිහා විප්ලවීය වශයෙන් බලන හැකියාව තියෙන කෙනාට ඒ සුද්ධ සමතේකින් ධානයකින් කරන කටයුතු වල නැති වුණත් අවිද්‍යාව එන්න එන්න එන්න දුබල කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ විදිහට <clears throat> බලනකොට සාමාන්‍ය අටුවාවෙන් අටුවාචාරින් වහන්සලා පෙන්නන දේවල් දිහා වෙන සූත්‍ර සාධක අරගෙන බැලුවාම ඊට වෙනත් අර්ථකථනක් දෙන්න පුළුවන්. ඒක පේන්නේ නිකන් සාමාන්‍ය අපේ තේරවාදයට ගහන ගැහිල්ලක් නැත්නම් තේරවාදයට කරන ඔච්චමක් එහෙම නැත්නම් තේරවාදයේ මෙතෙක් පැවතිච්ච සම්ප්‍රදාය කැඩිලක් කියයි. නමුත් මෙව පැහැදිලිවම අනිකු සූත්‍ර සාර වලින් පෙන්වන්න පුළුවන් නිසා ඒ සම්ප්‍රදාන කුර මේ අර්ථකතාව දෙන කට්ටියට දැනෙන අභියෝගයක් කරන්න පුළුවන්. ඒ වගේ අභියෝගයක් බුරුමෙන් පැනනක් ගයි කියන එක නම් හිතා ගන්න බෑ. බුරුමේ තරම්ම සම්ප්‍රදාන කුල රටක්. එහෙම රටක මේ වගේ දෙයක් මතුණයි කියන එක නම් පුදුමයි. ඊට පස්සේ ඒකේ ලස්සනම වැඩේ තමයි ඒක ඊගාට සාදර වුණේ ලංකාව. බුරුමේ හොයාගත්ත මේ සුද්ධ විපස්සනා ක්‍රමයට වැඩියෙන්ම සාදර වුණේ ලංකාව. ඉස්සෙල්ලා ඇත්තටම ලංකාවෙන් ගොඩක් අභියෝග කරා මේක බොරුයි කියලා. පස්සේ ලංකාවෙන් තමයි අල්ලගත්තේ. ඉතින් ඒක නිසා අපි ඉපදිච්ච යුගයේ අහම්බයක් නැහැ. අපි හරියට වෙන ලෝකක ඉඳලා හරියට මේ ධර්මතාවයේ මතුවෙනකන් ඉඳලා මව කුසේ පිළිසිඳ ගත්තා වගේ පස්මා බැලුම් බල්ලා වගේ තමයි මට නම් හිතෙන්නේ. පහක් නැත්නම් හතරක් හරි බලන්න ඇති අඩුවානේ. බුරුමෙම ඉපදෙන්න තිබ්බා. ඒ වෙනුවට මෙහි ඉපදුනත් ඒ ප්‍රශ්නයක් නැහැ. මේ කාරණාව හරියට තේරුම් ගන්න ඕනේ. ධර්මානුපස්සනාව යෝගාවචරයේ ලෙසට වැඩි යුතු ආකාරය යලි විස්තර කරන මෙන්ද ඉල්ලා සිටිමේ. ධර්මානුපස්සනාව කියලා කියන්නේ සතිය දිනු කරාට පස්සේ Taman කරා එන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ හැම එකක්ම එන්නේ අභ්‍යාසයක්. හැම එකක්ම Tamanට සත්‍ය අවබෝධ කිරීමට ලැබලා දීප අවස්ථාවක්. සතියෙන් යත කරන කෙනා නැත්නම් සතිය යම් ප්‍රමාණයක් දිනු කරගත්ත කෙනා ඉදිරිපත් වෙන මොනම දෙයක්වත් බාධාවක් හෝ කලකණ්ඩිකමක් හෝ සීලේ කැඩීමක් හෝ Tamanගේ දුර්ලභමක් විදිහට බලන්නේ නැහැ. ඒකෙදී සතියෙන් ගත කරන්න තියෙන අවස්ථාව එතෙන්දී හොඳ ඉදිරිපත් වුණත් නරක ඉදිරිපත් වුණත් අපේක්ෂා කළ දෙයක් ඉදිරිපත් කළත් අනපේක්ෂිත දෙයක් ඉදිරිපත් කරත් අන්න ඒකට මුණ දීමේ හැකියාව ධම්මානුපස්සනා කියලා ගන්න පුළුවන්. ඒ මොකද කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා අරමුණු තෝරනවා. ධම්මානුපස්සනාට ගියාට පස්සේ කිසිම වහපිහයක් නැහැ. එන ඕන දෙයකට තමන් මුණ දෙන්න ලෑස්ති. ඒ සඳහා සතිය සමහර විටක සමාධිය සහ ප්‍රඥාව නැත්නම් සති සම්පජඤ්ඤය කියලා අපිට කියන්න පුළුවන්. ගොඩ නැගිලා තියෙනවා. ගොඩ නැගිලාද කියලා බලන්න නම් පැමිණෙන ඕන දෙයකට මූණ දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මේ ඒක විදිහක සෙල්ලක්කාරකමක් විදිහට පාවිච්චි කරනවා. එතෙන්ට එනකන් නම් යෝගාවචරයා නිස්සද්ද තැන් හොයනවා. පහසු ඉරියව් හොයනවා. එහෙම නැත්නම් නරක දේවල් මග අරමින් ගමන් කරනවා. නමුත් ධම්මානුපස්සනට යොමුනා කියලා සම්පූර්ණ සාමාන්‍ය ජීවිතය ගත කරනවා. පුළුවන් තරම් සතුටුමත් වෙන්න උත්සාහ කරන එකයි. එතන මේ පසුබිමට සාපේක්ෂව ධම්මානුපස්සනාව කියලා කියන්නේ. යුගනද්ද කියලා කියන්නේ සමතයි විපස්සනාවයි අවස්ථාවේ හැටියට යොදා ගන්නවා. ඒ කියන්නේ විපස්සනා කරලා යම් කිසි මට්ටමකට විපස්සනා කරලා සමතයකින් තොරව සුද්ධ සමතයකින් තොරව ඕනේ නම් කෙනෙකුට ඊට පස්සේ මේ ආනාපාන සතිය හරහව බුද්ධානුසුති මෛත්‍රියෝදලා සමත ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ මොකද කයයි පරිසරයේ මුණ දීමේ හැකියාව වැඩි නිසා ඉස්සට වැඩිය දරා සිටීමේ ශක්තිය නිසා සමත භාවනා වඩනවා. එතකොට කියනවා විපස්සනා පූර්වංගම සමති කියලා. එනත්තම් සම්මත සමත භාවනා කරලා ධ්‍යාන මට්ටමකට ගිහිල්ලා ඊට පස්සේ විපස්සනා කරන එකට කියනවා සමත පූර්වංගම විපස්සනා කියලා. නමුත් තව කෙනෙක් ඉන්නවා අවස්ථාවේ හැටියට හොඳ පහසුකම් තියෙන තැනකට આવොත් සමත භාවනා කරලා හිත තිත්ත ධම්ම සුඛේ වෙනුවෙන් සුවසේ ගත කිරීමට පාවිච්චි කරනවා. අසීරු කර අවස්ථාවක්පත් වුණොත් පස්ස ගහන්නේ දැන් මෙතන සමතයක් නැහැ සමාධියක් නැහැ ඒ වුණාට සතියෙන් මුණ දීලා ඒකෙන් ගන්න දෙන පාඩම ගන්නවා එයා මේ හැම වෙලාවෙම සමත ටෙක්නික් පාවිච්චි කරන්නේත් නැහැ හැම වෙලාවෙම විපස්සනා ටෙක්නික් පාවිච්චි කරන්නේත් නැහැ අවස්ථාව හැටියට තමයි ළඟ තියෙන උපකරණ පාවිච්චි කරලා වැඩ කරනකොට යුගනත් භාවනා කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් මේ සක්‍රීය ගෘහ ජීවිතයක් ගත කරනකොට එහෙම නැත්නම් කාර්යබහුල වෙලාවට යුගනන්ත ක්‍රමය තමයි ගෙනියන්නේ Taman මේ කොණ්ඩේ තියෙනවා නම් දෑතර බඳින්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. හදාගන්න ඕන පැත්තට බැඳ හැකේ වගේ එක එක පිලකට එක පක්ෂයකට බර වෙන්න නරකයි අහුවෙච්ච විදිහට කරගෙන යන්නේ යෝගනත් භාවනා කියලා කියන්නේ උතරයි හරි එහෙමම ගවේෂණයක් කරලා හොයාගත්ත තොරතුරු නෑ. අපිට කොතනකින් හරි අවශ්‍ය තැනට ගියාට පස්සේ මළුවට ගියාට පස්සේ අපි ආවේ නල්ල දන්නේ හරහා දේව නැත්තම් මේ පාරේ අනිත් පැත්තෙන්ද කියලා ප්‍රශ්නයක් නෑ. මළුවට ගියාට පස්සේ පාරවල් දෙකක් තියෙනවනේ. අනිත් පැත්තට කියන්නේ රත්නපුරා පාරේ කියලා. මේ පැත්තේ නල්ල තන්නේ පාර. කොහෙන් ගියත් එකයි උඩට ගියාට පස්සේ ඕනනම් හොඳ ලස්සන සෙල්ලම තමයි. නල්ල තන්නේ පැත්තෙන් උඩට ගිහිල්ලා අර පැත්තෙන් පල්ලෙහාට බහලා ආපහු එන්න ඕනේ. උඩට ගිය මනුස්සයෝ මොකද්ද ඔය කියන්නේ නිකන් ඉන්නවද එහා පැත්තෙන් ගිහලා ආපහු එනවා. ඒකෝර මේ නඩේ බහගෙන බහගෙන යනකොට මේ මිනිහා නැති වෙලා. ඒ නිසා කියනවා උඹලා එමිරියන් නිසා මම ගිහිල්ලා ආපහු ආවා මට බලන්න ඕන ඒ පැත්තේ මහගිරිදම්බේ කොහමද කියලා. උඩට ගියාට පස්සේ නම් ඔය මොනවා කිව්වත් වැඩක් නැහැ. ඒක නිසා මම නම් කියන්නේ එහෙම ගියාට පස්සේ ඒ මනසය තුළ ඇති වෙන මේ අලුත් වීම මේ තිරියන් වෙනවයි කියලා කියන්නේ මොනවා කරයිද විශ්වාස නැහැ. එතෙන්ට යනකන් තමයි අපි එකම ආරයක් එකම රටාවක් අල්ලාගෙන ඒකට රණ්ඩු කර කර ඒකමයි හරි දේ අරක වැරදි කිය කිය ඉන්නේ. උඩට ගියාට පස්සේ තේනවා ඒ උඩට ගියාට පස්සේ ඕනම විදිහට තමයි ඒ කාලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි මට මතක මතක් වෙනවා ඒක එච්චර මේ මේ කියන කතාවට අදාළ නෑ. අපි ඔය කේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ පොතක් ලිව්වා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ ලාභ සත්කාර සම්මාන සිලෝකවල තියෙන දරුණුකම. ඒ කියන්නේ අද නිවන වැහිලා තියෙන වෙන මොකකින්වත් නෙවෙයි. ලාභ සත්කාර සම්මාන සිලෝක කියන વિષය ඒකෙන් ඕන කෙනෙක් වටන්න පුළුවන් විශේෂයෙන් මතක තියාගන්න අද අන්‍යාගම්කාරෝ බුද්ධහමන ගහන වෙන මොකකින්වත් නෙවෙයි. අපිට ඔය දෙන නම්බුනාම සොලෝක සිල මේ ඔක්කොගෙම නලවල පිනවල තියාගෙන ඉන්නවා ඒ පැවිදි වෙච්ච හාමුදුරන්ව බුද්ධහම කොටි ඉස්සරහට ගිය මනසට මතක නැති වෙනවා මොකටද ආවි කියලා ඒකෙදී ඒක තැනක ස්වාමීන් වහන්සේ ඇතිවෙන්න මේ තොරතුරු අරගෙන තියුණා ලාභ සත්කාර සම්මාන සිලෝක සංයුත්තේ කියලා සංයුත්තනිකායේ වෙනම කොටසක් තියෙනවා. අන්න ඒකෙදී ලියලා තියෙනවා රහත් උනත් කෙනෙක් ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුණොත් පිරිහෙන්න පුළුවන් කියලා. මේක මහා හින gediyak මොකද මේ රහත් උනායි කියලා කියන්නේ ස්ථිර නිත්‍ය தත්වයකටපත් වෙච්ච කෙනා ලාභ සත්කාර වල පිරිහෙන්න පුළුවන් කියලා. ඉතින් මේක කියවපු ගමන් ඒ කවුදෝ මේ තැනකින් මට මතුනේ උත් කේමනන්ද සාංශේ ඒකේ උද්ෘතේ පෙන්නලා තියෙනවා. පස්සේ මම බැලුවා මේ ඒලාභ සත්කාර සිලෝක සංයුත්තේම අරගෙන ඒකෙදී කියලා තියෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝකාරහා නැති වෙන්නේ ditta ධම්ම සුඛ විහරණය කියලා. සමත සුඛේ නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි විපස්සනාමේ නැති වෙච්ච යම් ප්‍රඥා විමුක්තියක් තිබුණා නම් ඒක මොකක්වත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යෝගාවචරයට දැන් මේ කියෝ ප්‍රකාශන වගේ සරුවචන් වහන්සේට වර එක ditta ධම්ම සුඛේ වෙනුවෙන් පාර්ලිය වනයේට ගිහිල්ලා භාවනාවක් කරන සෙනගින් අයින් වෙලා සංඝයායෙන් අයින් වෙලා ඉන්න ඕනේ නම් ඒකවල සරුවචන් වහන්සේට සිද්ධ වෙනවා පිරිසෙන් අයින් වෙන්න. ඒ ඒ කියන විවේකයේ පිරිස මැද ඉඳගෙනත් ගන්න බැරිද කියලා අපිට හිතෙනවා. ඇයි සරුවඥනේ? බෑ. සරුවචන්සේට ඒක ගන්න ඒත් පිරිසෙන් වෙන් වෙනවා ඝනයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව එක සංඝයා වහන්සේනවට කියනවා මට පින්නපාත පොඩ්ඩක් කරන් වරෙන් එච්චරයි වෙන කාටවත් එන්න දෙන්න එපා කියලා. ඒ ලැබෙන සුඛය කියන්නේ ditta ධම්ම සුඛ විහරණය. ඒ ditta ධම්ම සුඛ විහරණය ලාභ සත්කාර වලින් කියලා සෙන්ඩ ඉඩ තියෙනවා. ඒකේ කියලා තියෙන්නේ රාජ රාජාමාත්‍ය තිත්‍ය තිත්‍ය ධාවක බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ හය පිරිසත් එක වැඩි ඇසුරු කළොත් Tamanට තියෙන ධානා සුඛය ditta dhamma සුඛය නැති වෙනවා. ඔබේ මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දැනුම තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ නමකට යනකොට ඔය යුගනාද වලින් හම්බ වෙන අවිද්‍යාව කැපිල්ලෙන් හම්බෙන පන්නරේකුත් තියෙනවා. තෘෂ්ණාව කැපිල්ලෙන් හම්බෙන පන්නරේකුත් තියෙනවා. ওই තෘෂ්ණාව කැපීමේ හම්බෙන පන්නරයට තමයි ලාභ සත්කාර වලින් තට්ටු කරන්න පුළුවන්. නමුත් අවිද්‍යාවෙන් කැපීමෙන් ලැබෙන පන්නරයට මොනකින්වත් කිට්ටු කරන්න බෑ. ඒක වජිරච්ඡේද කියලා කියන්නේ දියමන්තිය කපන්න වෙන එකක් ඇත්තේ නැහැ. මේ මොකද්ද ඩයමන්ඩ් සුත්ත කියලා මොකද්ද ඒකට කියන්නේ මට මතක නැහැ මේ මහායාන සූත්‍ර වල ඒකේ ලස්සනට කියලා තියෙනවා දීමන්තය කපන තවෙකින් බෑ. හැබැයි පල්ලෙහා තියෙන ඒවා කැපෙන්න පුළුවන්. ඒක නිසා අපි භාවනා කරන යනකොට අපි යම් ආකාරයකට මේ එක තැනක ඉඳගෙන ඉන්න පුළුවන්කම ප්‍රීති සුඛ ආදී භාවනාවට නැඹුරු සමත ලකුණු දිගේ යනවනම් ඒක මේ ක්‍රියාකාරී ජීවිතයේ හරියට කෙනෙහිනවා. ඒක ඒක කෙනෙහිල්ල හරහා තමයි අසුර පවත්තන්න වෙන්නේ. ඒකට බාධා වෙලායි අසුර පවත්තන්න වෙන්නේ. නමුත් මේ මොන මල දාන කිරුවත් මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා තේරුම් ගත්ත එක සිනගේ හිටියත් එකයි තනියම හිටියත් එකයි. ඒකට මුකුත් වෙන්නේ නැහැ. ඒ චරිත දෙකක්. ඒ චරිත දෙකේ කැළපැමිණීම තමයි රහත් වෙන එක. මොකද සරුවච්චන් වහන්සේගේ සර්වඥතාඥාණයෙන් කියනවා රහතන් වහන්සේ නමක් උනත් පිරිහෙන්න පුළුවන්. ලාභ සත්කාර සම්මාන නිසා හැබැයි පිරෙන්නේ අන්නර කියන ditta ධම්ම සුඛ විහරණේ. සුවසේ ධානයකට සමවැදලා ඉන්න පුළුවන් ගතිය නැතිලා යනවා. එහෙම ගතියකුත් තියෙනවා. ඒ කියන්නේ සමත සුඛේ ඉන්නවා. නමුත් ඒකේ බොළඳ ගතියක් වැටෙනවා ළමා ගතියක් වැටෙනවා. මොකද මේක ඉඳලා ඇති වැඩක් නැහැ. මම ඉක්මනටම මේ විපස්සනා කරන්න ඕනේ. විපස්සනා කරනවා කියන එක ඇති හැටිය දකින්න ඕනේ කියන ගතියකුත් තියෙනවා. තව පැත්තක් තියෙනවා ඒ විපස්සනා මොනවා කරුවක්වත් මේ ජොලියක් නැත්තම් මේ සමතේ ජොලියක් නැත්තම් නැත්තම් දියා මොනවද පීතිසුක නැත්තම් වැඩක් නැහැ කියලා ලබන ලබන විපස්සනාවේදී අහන්නේ කො මට ඊයේ පැයක් ඉන්න පුළුවන් අද විනාඩි 45 ඉන්න පුළුවන් අද විනාඩි 30 ඉන්න පුළුවන් කියලා අර ඒ සමත සුකේට ලොල් කරන ගතියකුත් තියෙනවා. එක එක චරිතවල හැටි සමහරු මේ මිරිස් අධික කෑම වල ටේස්ට් කෑම වලට කැමති සමහරු පැණි රස වලට කැමති. ওই දෙකෙන් මෙතින් කැලරිස් ප්‍රමාණයක් හම්බ වෙනවා තමයි. නමුත් අර මේ පැණි දහ කන එකනට ඒ වඩේ අනම් මනම් මුරුකු ගෑවට ඒක හරියන්නේ. එයාට දැන් මට වඩේ මුරුකු තමයි මට ඕන කරන්නේ. පැණි දහට වැඩි එච්චර ඉලවන්න පැණි නකොනවා නෙවෙයි. ඒක සයිවර්. සයිවර් කැම තමයි ආසාව. ඉතින් කොහේ ගියාම ගෙදර ආපහු යන්නේ නිසන්නවනේ හොඳට ලුණු මිරිස් දාපු සම්බෝලයක් ගන්න බලාගෙන වෙන මොකක්වත් ඕනේ ඔය වයන සම්පූර්ණ කතාව නොමග අරිනවා සාකච්ඡාව මම දඩ දඩ දඩ කොහොමද කියන්නේ දැඩිසේ දඬුවම් කරනවා නිකන් අනවශ්‍ය වත්තිකට මේ උපමා උපමේ ගලප ගන්න දන්නේ නැහැ ඒ නිසා මේ මේ මේ සාසනය කියන එක හරි පුදුම විචිත්‍රයි. හරි පුදුමාකාර. හැබැයි මේ ඔක්කොම එකාගාව තියෙනවා. එක්කෙනෙකා මේ දෙකම තියෙනවා. හැබැයි අර මිරිස් කන්න කැමති එක නා සීනි කණ එක නදාගෙන උටනවා. අයියෝ යත් එක්ක නම් මට බෑ. ඔයා වෙන හෝටල් එකට යන්න මම වෙන හෝටල් එකට බලනකොට ඇත්තටම එක්කෙනා තුළම පිබිදීම අනුව ඔක්කොම මනුස්සකම තියෙන්නේ. අර හැදියාවයි සදාචාරයයි රුචි අරුචිකම් නිසා අපි එකක් අල්ලන ඒකමයි මම අනිත් එක නෙවෙයි කියගෙන යනවා. පිපුණාට පස්සේ මේ ප්‍රබුද්ධ වුණාට පස්සේ කොහොමද ගිහි ගතියත් එක්ක තියෙන මම ආයනයත් එක්ක තියෙන මාන්නයත් එක්ක තියෙන කහට ඒ ගලවලා ගියාට පස්සේ දෙයක් නැහැ. හැබැයි අර සම්පූර්ණයෙන්ම ගැලවීම වෙන්නේ සවාසනා සකලක්ලේසයින් වෙනවාට. නමුත් වාසනා ටිකක් ඉතුරු වෙනවා. ඒ නිසා ඒ රහත් උනත් යම් යම් ගති ලක්ෂණ ඉතුරු වෙනවා කියලා සරුවචන සඳහන් කරනවා. ඒක මේ රහත් බවට අව탁සීරුවක් නෙවෙයි. තමාහරලාට අර කහට ටිකක් ඉතුරු ඒ ගිනාපු ජම්මාන්තරගත පුරුදු අනුව. ගරු ස්වාමීන් වහන්සේ භාවනා පහතබ්බා යනුවෙන් අදහස් කරන්නේ ඕරම් භාගයේ සංයෝජන නැති වෙන ක්‍රියාවලියද කියා කරුණාවෙන් පහදා දෙන්න. වංචනික ධර්මයන් යනුවෙන් කියවෙන්නේ අනුසය කෙලස් වලට තවත් නමක්ද අපි සිළු දෙනාගේම යටින් ඇති කෙලෙස් තට්ටුව සමානුවද අපි කිනකාගේ සංසාර පුරුදු වෙනස් වීමට හේතුව මේ කෙලෙස් වල ඇති ප්‍රබල තත්වයන්ගේ වෙනස් වීමට හේතුව මේ කෙලෙස් වල ඇති ප්‍රබල තත්වයන්ගේ වෙනස් විය හැකිද ගැලපිලා නැහැ මේ වෙනස නිසා අපට නිවන් අවබෝධ මුල් අවබෝධයට මුල්වන්නේ අනිත්‍ය හෝ අනාත්ම ආදී වශයෙන් වෙනස් ආකාරයට බව තේරුම් ගැනීමෙන් නිවැරදිව කරනවායින් පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි ඇත්තට මේක නිකන් අර එක එකටගේ අනුසය අනුසය නෙවෙයි ඒකට කියන්නේ ආසය අනුසය ඥානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. භාවනා පහතබ්බා කියන කොටසට එනකොට මේ දසනා පහතබ්බා දසනා පහතබ්බ වලින් තමයි ඉස්සලාම සෝවාන් වීමේදී ඒක නා තේරුම් අරගන්නේ මෙතෙන්ට එන්න Tamanට උදව් කරපු පාර. ඒකෙදි පොඩි පැලිරක් දක්කගෙන පොඩි හිදසක් දැක්ගෙන තමයි යහපැත්තට යන්නේ. නමුත් ඉදිරියට යන්න නම් ඉන් ඉදිරියට තමන් මේ නැවත නැවතත් මේ දර්ශනය මේ විපස්සනා වැඩෙන විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක හදන්න වෙනවා. එතෙන් තමයි යා නියම සීක පුද්ගලෙක් බාටපත් වෙන්නේ. ඊට ඉස්සෙල්ලත් අපි මොනවද කරනවා? අපි ඇත්තටම හැසිරීමක් කරනවා. ඒව නිකන් මේ මේ මතු පිට විතරයි. ඇතුළත සුද්ධයක් ඇති වෙන්න නම් මේ දසනා පහතාබ්බ වලින් පස්සේ සෝවාන් වුණාට පස්සේ තමයි ශේක බවටපත් වෙන්නේ. ඒ පුද්ගලයා ඊට පස්සේ කතා කරන වචන ගැන, ක්‍රියා කරන ක්‍රියා ගැන, ආජීවය ගැන නැවත නැවත සලකා බලන. සලකා බලමින් සලකා බලමින් ඒ මේ භාවනා කරනවා මොකද්ද භාවනා කරන්නේ සෝවාන් වීමට අහම්බෙන් Tamanට හම්බෙච්ච ක්‍රමය නැවත නැවත කිරීමයි. මන්දනේ මේ වචන උලින් මේක තේරෙනවාද කියලා සෝවාන්ව පොට්ට chance එකක් වගේ තමයි. අහම්බෙන් වගේ සෝවාන් වෙනවා. හැබැයි පුද්ගලයා දන්නවා මෙන්න මේ පැලිරෙන් මම පැන්නේ කියලා. ඒ පැලිරෙන් පැනීමට උදව් වෙච්ච පාර නෙවෙයිනේ සාමාන්‍ය ජීවන රටාව ගැන සාමාන්‍ය ජීවන රටාව ගැන අහකන පිනවන ආසාවල් සංසුන්දන එකනේ. නමුත් අර එගොඩ වෙන්න හේතු වෙච්ච නැත්නම් ඉන්න හිරගෙන් පැනලා යන්න උදව් වෙච්ච බින්ගේ තියෙනවනේ දැන්. අන්නේ මාර්ගය නැවත නැවත දියුණු කරන්න ඒ පුද්ගලයාට මේ සමාජයේ ඉන්න ගමන්ම අර ක්‍රියා වචන ආජීවය සකස් කරන්න වෙනවා. ඒ සකස් කිරීම ආසේවණය කරන ලද්ද නැවත නැවත කිරීමක් කියලා තමයි කියන්නේ. සෝවාන් වීම ආසේවණයේ මාර්ගයෙන් වෙනවා. අසුර කරලා දැනගන්නවා මේකේ මේ මායාවේ මාර්ගයෙන් පණින්න පුළුවන් කියලා. පැන්නට ඒකේ පූර්ණ බුද්ධිය පූර්ණ අයිතිය පූර්ණ සමාජිකත්වය ගන්න නම් ඒ පැනපු මාර්ගය නැත්තම් ඒ නිබ්බාන ගාමී ප්‍රතිපදාව නැවත නැවත බහුලීගත කරන්න ඕනේ භාවනා කරන්න ඕනේ ඒ භාවනා කිරීම සඳහා ඒ පුද්ගලයාට සාමාන්‍ය බුද්ධිය යොදවන්න වෙනවා මම මොන විදියට වචන මොන විදිය ක්‍රියා මොන වගේ ජීවන රටාවක් අවශ්‍යද කියලා අන්නේ යෙදවුම භාවනා කරන එක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේගේ එච්චරම බරපතල වගකීමක් නෙමෙයි ඒක ගිය මිනිස්සයාට ඉබේම හිතෙනවා කියලා ඒක. ගැලවු මාර්ගයක් තියෙනවා ගැලවු මාර්ගය දියුණු කරගන්න මේ පාර නිකන් අදිසි බිංගයක් වගේ හදාගත්තට දැන් තාර ටිකක් දාලා කොන්ක්‍රීට් කරලා හයිවේ එකක් හදාගන්නවා. ඕන වෙලාවක යන්න. ආහනේ හදන වැඩපිළිවෙල අවුරුදු හත්සරයක් මැරෙනකොට සත්තක්කත්තු පරම වෙනකොට කොහොමදත් අහුවෙනවා. මරණයේදී අහුවෙනවා මේ මෙච්චර ලස්සන පාරක් තියදී මම තාම කාමයට පහඳින්නේ කියලා තේරෙනවා. එහෙම නෑ දැන් කාමය නැති කරලා මේ මාර්ගයට ඉඩ දෙන විදිය කරනවා නම් ඒ ජීවිතේදීම කෝලං කෝල වශයෙන් අරියත් මාර්ගය සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒක සෝවන් වෙච්ච නැති කෙනාට පටවැවට පිටින් සායම් ගෑමක් විතරයි වෙන්නේ. අවබෝධය ලැබපු කෙනාට තමයි තේරෙන්නේ මෙච්චර මේ කාම ලෝකේ වැඩ කරන අතරමාර්ගයේ බුදුහාමුදුරු කියන ක්‍රමයට ගියොත් පණින්න පුළුවන්. නමුත් ඉස්සල්ලාම් පැනව පැනිල්ල අහම්බයක් වගේ. ඊට පස්සේ ඒක නිතිපතා කිරීම සඳහා ඒ පාර තාර දාලා මට්ටම් කරලා හදනවා එක තමයි භාවත භාවනා කරනවා කියලා කියන්නේ. බහුලීගත කරනකොට ඒ ඕනම වෙලාවක කාම ලෝකෙට යන්න පුළුවන් ඕනම වෙලාවක ඕන වෙලාවකට අරමුණකට යන්න පුළුවන් ඕනලාක අනාරම්මණයට යන්න පුළුවන්. ඒ විදිහට එහාට මෙහාට දෙකේම යන්න පුළුවන් පාර. ඒ නිසා භාවනා පහතබ්බ ගොඩක් වෙලාවට සම්බන්ධ කරන්න පුළුවන් මේ හතරවෙනි ආර්ය සත්‍යයට නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවට. එයා මේ සාමාන්‍ය ලෝකේ මිනිසු කාමයේ සඳහා මේ මුළු හැකියාවල් සියල්ලම පාවිච්චි කරද්දී ඒ ලෝකෙම ඉඳගෙන ඒ කාමයට පහඳිනව වෙනුවට තමන්ගේ මේ ජීවන රටාව සකස් කර ගන්නවා. ඒකට ඔය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා අපි ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වනවා නන් දැක්ක මේ ඉන්දියන් පොතක සඳහන් කරලා තියෙනවා ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන තුන. තමන් ගන්න ආහාර ගැන සලකා බලනවා නිවනට දුරු දෙන විදිහ ආහාර. විහාර කියලා කියන්නේ ඉරියව් පැවැත්ම. මනෝ ව්‍යාපාර කියලා කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය. ඒ තුන හැමදාම සකස් කරන්නේ කාමයේ දනවන්න නෙවෙයි දැන්. ජනප්‍රිය වෙන්න නෙවෙයි, ලාභෙට නෙවෙයි, සත්කාරෙට නෙවෙයි, සම්මානෙට නෙවෙයි නිවනට. ආනේ ඒ දැනුම මේ බුදුජානක කියලා දෙන්න ඕනේ. ඒක එකපාරක් එහාට ගිය කෙනාට පහළ වෙනවා. ඉතින් ඒ කෙනා ඊට පස්සේ ඒකේ අන්තිම අඩු දක්ෂයා තමයි සත්තක්කත්තු පරම කියන්නේ. ඒක තේරුම් ගන්න මරණයේ අවස්ථා හතක් මුණ දිවිඳින්න වෙනවා. ඊට පස්සේ කෝලං කෝල ඒක බීජ එක්කෙනෙක් එක මරණයක් දැක පමණින් තේරෙනවා. මට මෙච්චර දෙයක් හම්බුණත් තව සැරයක් මැරෙන්න වුණා. රහත් නොවේ. මොකද හේතුව මම තාමත් කාමයට පහඳිනවා. ඒක ඒක බීජි කියලා කියන්නේ ඒ ආත්මෙම තේරුම් ගන්නවා මෙච්චර ලස්සන ක්‍රමයක් හම්බෙලා තියෙදි තව දුරටත් ආය හෙට්ටු කර කර ඉන්නේ මම මේ වැඩේ කරනවා කියලා ඒ කොටස වැටෙන්නේ භාවනා භාතබ් මේ භාවනා භාතබ් වලට වංචනික ධර්මයන් යනුවෙන් කියවෙන්නේ අනුසය කෙලෙස් වලටම තවක් නමක්ද එහෙම කියන්න බෑ වංචනික ධර්ම කියලා කියන්නේ හොරෙක් තමන්ගේ දරුවෙක් වශයෙන් අඳුනගත්තා වගේ පටලවිල්ලක් මේ වංචනික ධර්ම වලට කියන්න පුළුවන් අවිද්‍යාව දෙතෑවරව ක්‍රියාත්මක කරනවා අපපටිපත්‍ය අවිජ්ජා සහ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා අපපටිපත්‍ය අවිජ්ජා කියලා කාරණා කාරණා සාමාන්‍ය නොදැනීම මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ බොරුවක් ඇත්ත වශයෙන් දැඩි කොට අල්ලා සිටීම එහෙම නැත්නම් ඇත්තක් බොරුව විදිහට අල්ලා ගත්තට පස්සේ මේ මනුස්සයාට මොන જાති කෙරුවක්වත් ඒක මකන්න බෑ ඒක තමයි අමාරු අන්නේ ඇත්ත බොරුව විදිහටත් බොරුව ඇත්ත විදිහටත් නැත්නම් මාර්ගය අමාර්ගය විදිහටත් අමාර්ගය මාර්ගය විදිහටත් පටලවල වංචනය කරලා පෙන්නන්නේ වංචනික ධර්මහරහා. ඒක නිසා ඒ ਸਰවචනාංශේ ධම්මපදීපවා දේශනා කළා තියෙනවා අසාරී සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ යේ සාරංනාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර අසාරේ සාරේ විදිහට දකිනවනම් සාරේ අසාරේ විදිහට දකිනවා නම් එමෙතර කද්දාක සාරේ බුද්ධියක් ලැබෙන්නේ නැහැ මොකද සංකල්ප වැරදි. මිත්‍යා සංකල්ප වැරදි තියෙන. ඉතින් මේ මනසට කොච්චර බහනා කරත් කොච්චර කල්යාණ මිත්‍යා අසුර කරත් අසාරයක් තමයි සාරේ විදිහට දකින්නේ. උදාහරණයක් විදිහට කියනවා මෙවැනි වටිනා භාවනාවක් ලෙඩ රෝග සුව කරන්න පාවිච්චි කරනවා. එහෙම නැත්නම් තෙරපිටික් වලට පාවිච්චි කරනවා. පාවිච්චි කරපුවාන් පස්සේ වෙන්නේ මොකද්ද? ඒක හරියන්න හරියන්න කාමයේ වැඩි වෙනවා. ඒක හදාගෙන ආයන්නේ කාමෙටනේ. ඒකට වෙන්නේ හිත තිබුණට වැඩිය කාමයෙන් කරනවා. මොකද හරි ගැර වැරදුනට පස්සේ භාවනාව හදන්න බලන්නේ. ඒ නිසා හරියට කියන්නේ මේ මේ මේ සක්විති රජෙකුගේ මිනි කොණ්ඩලේ තියෙන මණිකක් වගේ වටින මේ ධර්මය වදලයන්ගේ බස් බලු මතලියක් වඩපත් කරගන්න පුළුවන් ඕන කෙනෙකුට. කෙරුවොත් එයාට ඒක විඳවන්න වෙනවා. ඒ නිසා සාසනික වැඩ කරනකොට අල්ලනෝ නම් දෝතිම අල්ලන්න වමතින් අල්ලන්න එපා. හරි භයානකයි. ඉහළට යනකොට යනකොට යනකොට මේ ශාසන ගෞරවයේ ධර්ම ගෞරවයේ දෝතිමල් වෙන මෙසක වංච කරන්න ගත්තොත් දවල් මිගිල් රෑ දනියේ කොතන වුණා වෙනවද හොයන්න බෑ. ඒක කරගන්නත් බැරි වෙනවා ඉස්සරහට යන්න යන්නේ. මොකද ආදර්ශ චරිත පේන්න තියෙනවානේ. මේ මිනිස්සු මොන දේ කැප කරලා හරි කියන දේ කරනවා කරන දේ කියනවා. ඒකනේ මනුසකමේ තියෙන ඉහළම තැන. ආන්න එතනදී ওই ලොකු සංසප්පේ පොතේ ලියලා තියෙනවා මේක විවස්ථාවක් වංචක බව ചാටු කතාදිය දුරින්ම දුරලිය යුතුයි කියලා. අපි මේ කවුරු හරි කතා කරනකොට නිකන් ചാටු ඕනේ නැහැ. ചാටුව කෙරුවොත් අනිවාර්යයෙන් ඔබ ඉස්සෙල්ලා ചാටු වෙලා තමයි අනුන් ചാටු කරන්න පුළුවන්. වංචක බව කියලා කියන්නේ රවට්ටන්න හදනවා. ඒ කියන්නේ ෂට මායාවී ගති දෙක ෂට ගතිය කියලා කියන්නේ මේ මායාවී කියලා කියන්නේ නුගුණ වැරදි වසනවා. ෂට ගති කියලා නැති ಗುಣ පෙන්නනවා. මේ දෙකෙන් කොයි එක කරා සත්‍යයට බාධායි. සත්‍ය විලිලැජ්ජයි එවැනි මානසිකත්වයකට එන්න. සත්‍ය ලැජ්ජ වෙනවා එවැනි පදනමකට එන්න. ඒ නිසා අපි කල්යාණ මිත්‍රයට කියන්න ඕනේ මයි ළඟ ෂටගතියක් මායාව ගතියක් දැක්කොත් මට මුත්තට හිල් වෙන්න ඩොක්කක් කරනපන්. එහෙම නැත්නම් අපිට වැඩක් නැහැ මේ ඇසුරේ. තාමත් අපි මේ එක එකන රවට්ට ගන්න. එහෙම නැත්නම් මමත් අයිය වෙන්න හදනවා නැත්නම් මම ಗುಣ කියා පාන්න හදන කතාවකට ආවොත් ධර්මේ කවදාකවත් එන්නේ නැහැ. ඉතින් එතනදී මේ වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන හැටි ඔය මේ බට ලංකාවේ සරුවචනාංශගේ මානසික විද්‍යාව ගැන හොයන කෙනෙක් මට කතා කරලා කියනවා බටහිර ලෝකෙට කප්පට අඳුර ගන්න හම්බෙන්නේ නැහැ කියලා. මුළු ජීවිතේ පුරා වංචාව ගෙනියන්නේ. මුළු ජීවිතේ පුරා ෂටගතියක් තියෙන. කවදාකවත් ප්‍රകൃතිය දකින්න ආසාවක් නැහැ. ඒක නිසා තියෙන්නෙම මවාපෑම. තියෙන්නෙම ඇඩ්වර්ටයිසින්. තියෙන්නෙම නැතිදී අවස්ථාව හැටියට මෝරලා ආයෙ හරි මොකා මරාගෙන හරි ගමන්න කන ගතිය. ඉතින් මේ වෙනි සංකල්පක ඉඳගෙන කවදාකවත් බෑ. ඒගොල්ලන් මේ වංචනික බව කතා කරන්න ගත්තොත් මම හිතන්නේ දැනට ඉන්න රාජ්‍ය නායකයෝ පෙටි පෙටි ගහන්න 31ක් වද දෙන්න වෙනවා. උන් කරන අපරාධ පහර වැඩ දිහා බලනකොට. නමුත් අපි සලකන්නේ මොකද්ද රට මෙහෙවන, ජාතිය මෙහෙවන රට නෙවෙයි. ලෝකයේ මෙහෙවන මානවයා මෙහෙවන ප්‍රධාන චරිත කියලා. ඔය එක්කෙකුට ඔය එක්කෙකුට බටහිර ලෝකේ ඉන්නේ. ගැලවුමක් නැහැ සාධාරණත්වේ නාමයෙන්. ලංකාවේ ආගමට බුද්ධ ආගම කරපු අපරාධ ටික විතරක් බලන්න වෙන මොකක්වත් එපා. මේ අහිංසක જાතියේ. මේක අරගෙන එනකොට අපිට කරපු අපරාධ අපිට කරපු ඒ උලිහිලි පෑම් මේක බිම දාලා වියට්නාමයට කරපු ටික බලන්න. බුරුමෙට කරපු ටික බලන්න. තාමත් කරන ටික බලන්න. අරියා බලනකොට උන්ගේ කියන ඔය මොකද්ද කියන ඔය හැදියාව ඔය කියන සංස්කෘතිය තන්නේ කර ෂට මායාවී වංචනික ධර්මයන්නේ අපිට ඒ පිළිබඳ ද්වේෂ කරන්න ඕනේ නැහැ නමුත් බල්ලෝ අපි හපා ගාවට අපි බල්ලන්ව හපා ගන්න යන්න නරකයි අපි පොල්ලෙන් ගහලා නිකන් ඉන්න ඕනේ ඒකල දැනගන්න ඕනේ අපිට ඕනේ නැහැ ඒ වගේ පහාරියොත් එක්ක වැඩ කරනකොට යුද්ධ කරන්න හරි එක ටික කරන්න අපිට ඕන කමක් නැහැ මොකද අපේ ධර්මය එහෙම ගන්නෑ අපේ ෆන්ඩමෙන්ටලිසම් නෑ අපේ නෑ මූලධර්මවාදය. අපේ තියෙන්නේ අවංක බව. ඒක නිසා හරි අමාරුයි හිතෙනවා ඒ වංචනික ධර්ම කල්පනා කරනකොට මුළු ලෝකෙම අවංක වෙනකම් මට වංචනික ධර්ම අයින් කර ගන්න බැරි වෙයි කියලා. කවදාකවත් මුළු ලෝකේ අවංක වෙන්නේ නැහැ. කවදාක බුදුන් පහල වුණත් නැහැ. ඒ නිසා අපිට තේරෙන්නේ දී යටින් ගින්දර ගෙනියන්න වගේ ඒ වංචනික ධර්ම කල්යාණ මිත්‍යාගේ ඇසුර හරහා තමයි අපිට මතු කරන්න වෙන්නේ. අනිසික සතිය කියන චෛතසිකය බුදුමාකාර විදියට ඒක සුද්ධ කරලා පෙන්වනවා. පෙන්වන වෙලාවේදී නම් වක්කාර ගතියනවා. වමන ගති පහළ වෙනවා, බය ඇති වෙනවා, තනි වුණා වගේ දැනෙනවා උංගෝක අමාරුයි. නමුත් මේ වංචනික ධර්මයක් මතුවෙන්න ආදෙන හැටි තමයි. ඒක කාගෙන හිටියෝ සතියේ තේරෙන පටන් අර ගන්නවා මෙච්චර කල් මේ අසාරයක් සාරයේ වශයෙන් අරගෙන සාරයක් අසාරයක් වශයෙන් අරගෙන කවුදර වැටෙන්නේ Taman තමයි ඉස්සලට වැටෙන නිසා ඒක තනිකර අනුසය වලට සම්බන්ධ කරන්න බෑ. මොකද අනුසය ධර්ම බොහෝ දේවල් වංචනික ධර්ම ස්වරූපේ පෙනී යනවා. කෙලෙස් 1500 කියලා අපේ හේරුකාණ ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොතේ කොටසක් තියෙනවා වංචනික ධර්ම. විසුද්ධි මාර්ගයේ විදර්ශනා උපක්ලේශ පෙන්නන තැන ඥාන පීති ඕබාස ආදී වශයෙන් ওই වංචනික ධර්ම 10ක් පෙන්ලා දීලා තියෙනවා. ඒ ධර්ම එවැනි ප්‍රකාශනයක් වෙන මොන්නම ආගමකවත් කතා නැහැ. සඳහන් වෙලාවක් නැහැ. ඒක කියලා තියෙන්නේ පොත තමයි 100 100ක් හරි පොතේ හරියට ගියොත් හරි කියලා. නම සරුවචනාංශ කියලා තියෙනවා භාවනා කරන යනකොට උඹම කරකවලා තරන දණක් එනවා පරිස්සමෙන් ඵලයක් මට බෑ බෝය කොට ගන්න. බුම්බ කොටවලින් අතක තියාගන්නේ මේ වංචනික ධර්මක කඩ කරනවා කියලා. ඒක පුද්ගලයෙක්ගේ මානසිකත්වය නැත්නම් මිනිස්සෙගේ තියෙන manussත්වය ඉහළටම බාර අරන් තියෙනවා. පුතේ උඹ උගඩ ගන්න මට බෑ. උඹ කොටපයි. උඹට පුළුවන්. වෙන හැම ආගමක යන්නේ බෑ බෑ මාව යාඥා කරම මං උඹ උගඩ ගන්නම් කියලා. ගැලවීමේ හමුදාවල්. මේකේ මොකක්වත් නැහැ බුදුහාමුදුරු කියනවා රාහුලටත් කතා කරලා කියනවා පුතේ මට කරන්න දෙයක් නැහැ. මම උඹට කියලා දෙන්නම් මේ මේ සිටියම මං කියලා දෙන්නා මේකේ බොරුවලවල් තියෙන තැන බේරියක්. එනිසා වංචනික ධර්ම කියනකොට මිනිස්සෙගේ තියෙන manussත්වය ඉහළම ඉහළම මේ දේවත්වයත් ඉක්මවල සර්ව බලධාරීත්වයත් ඉක්මවල මෞංකාර தත්ත්වයත් ඉක්මවල යනවා වංචනික ධර්ම තේරුම් ගන්නකොට. හැබැයි ඉතින් අන්තිමටම තමයි අපි තේරුම් ගන්නෙ මොකද ඒ තරම්ම අපි මෙවුවා බඩ බොක්කේ තියන රකින්න එක තමයි කරන්නේ. දේශපාලනඥයෙකු නම් කෙලවරක් පේන්නේ නැහැ මට නම්. අපි සීල දෙනාගෙම යටින් ඇති කෙලෙස් තට්ටුව සමානෝද අපි නිකනකාගේ සංසාර පුරුදු වෙනස් වීමට හේතුව මේ කෙලෙස් වලදී ප්‍රබල තත්වයන්ගේ වෙනස විය හැකිද? නැතිනම් බුදුජානකයේ දේශනා කරලා තියෙන මේ කර්ම วิ ෂය මේ විචිත්‍රත්වය ඇති කරන එක ඒ මිනිසෙකුට තේරුම් ගන්න අමාරුයි කියලා. ඒක තේරුම් ගන්න ගියොත් උම්මත්තක වෙනවා කියලා. කම්මං සත්තං සත්තේ විභජති යදිදං හීනං හීනං වා හීනං පනීතතා කර්මයේ මේ සත්තු බෙදනවා කිසිම තාලයකට දෙන්නේ සමාන නැහැ මහ පුදුම දෙල්ලමක් තියෙන මිච්ඡර දසදහස් ගාණක් හිටියට දෙන්නේ සමාන නැහැ ඒ වගේම සංස්කෘත ශ්ලෝකකාරයා කියනවා අහෝ නිර්මාණ කෞශල්‍යං යේන ලෝකං විනිර්මිතක් జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්්‍යතේ කියලා. අනේ මේ මෞංකාර උන්දගේ වැඩතැල්ලම නම් හරියම ලස්සනයි. මෙච්චර විශාල జగත් තලයෙහි මෙච්චර සත්තු වෙනවා. එක එක්කත් නැතිලෝ ස්වස්තතේ. ඔක්කොම ලෙඩු. මේ නිසා මෞබේක අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙන්න ඇති කියලා කියනවා. ඒ පටි යටින් ලියලා තියෙනවා. මෞබේක හැටියෙන්නේ මවන්නේ. එක එක්කත්ම නැහැ හොඳ එකේ. මේකට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා. ඒ චේතුවල ඩිසයින ගැන පොඩි හැඟීමක් ගන්න පුළුවන් බුදුරජාණන් කියන උපමවන්නේ කර්මයෙන්. කර්මයේ කවදාකවත් සමානවම වන්නේ විචිත්‍රයි. ඒක හිතන්න යන්න එපා උම්මත්තක වෙනවා. ගැලවෙන්න බලපන්. ඒක නිසා මේ ප්‍රශ්න අපි සාකච්ඡා කරයි කියලා අපිට මේ මහා ලොකු උත්තරයක් හම්බ වෙන්නේ ඒ ටොපිකන් සෑඩෝ මේගේ පොත මම බුරුම පොතක් සිංහලට දානකොට ලිව්වා ඒ ශාංශික කියමන් ඒ ශාංශික කියනවා අඹ අඹ ගහකට ගිහිල්ලා කෑවොත් ඒ අඹ ගහේ කොයි ගෙඩියක් රසයි. නමුත් එකම අම්මගේ තාත්තගේ හම්බෙන දරුවෝ දෙන්නේ සමානද කියලා. කවදාවත් නැහැ. සමහරට පොඩි පොඩි කැලි ටිකක් තියෙනවා අම්මගේ මූණේ කැලලයි තාත්තගේ මූණේ කැලලයි තියෙනවා. නමුත් චරිතයත් එක බලන සමස්තයක් වශයෙන් බලනකොට කිසිසේත්ම සමාන නැහැ. ඒ මොකද? අඹ ගහට කර්මය බලපාන්නේ නැහැ. මනුස්සයර කර්මය බලපාන. ඉතින් ඒක ඒ කියන්නේ පුංචි නිදර්ශන මාර්ගයෙන් පෙන්වන්න පුළුවන් ඕක හොයන්න ගිහිල්ලා වැටි වැඩක් නැහැ කෙලවරක් කරන්න බෑ. ඒක අපිට කරන්න තියෙන අපේ ජාම් බේර ගන්න එක තමයි. මේ වෙනස නිසා අපිට නිවන් අවබෝධයෙන් මුල් වෙන්නේ අනිත්‍ය අනාත්ම ආදී වශයෙන් වෙනස් ආකාරයටද අනිමිත්‍ය ශුන්්‍යත අපණීත කියලා නිවන් දොරටු තුනක් තියෙනවා. ඒ කොයි එකකින් ගියත් එකම කොට නැගිලට ඇතුල් වෙන්නේ. දැන් මේකෙන් මෙහෙන් ආවත් මෙහෙන් ආවත් අරෙන් ආවත් ඉතින් මේකට අපණහිත කියලා ගහන්න, අරකට ශුන්්‍යත කියලා ගහන්න, මේකට අනිමිත්ත කියලා ගහන්න. කොයි එකෙන් ආවත් මෙතෙන් ආවනම් එච්චරයි. මේක නිකන් අදහසක් විතරයි එච්චර බරපතල ප්‍රශ්නයක් විසඳගන්න ඊයේ උත්තරයක් නෙමෙයි. මේ ප්‍රකාශයක් නෙමෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාදී ප්‍රසවාස රැල්ලේ සියුම් බව දකිමින් සිටින විට කය වේදනා ආදී මතුවේ. වේදනානුපස්සනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමේ වේදනා අඩුවේ. ඒ තානාපන සති භාවනාදී මම මෙතන සිටිමි වශයෙන් මම වර්තමාන අවස්ථාවේ තබා. එම සියුම් ප්‍රසවාසරල දෙස බැලීම සිදුවන අතර මේ පරස්පර විරෝධී මතයක් බව සීත තුලට දැනේ. එම නිසා වේදනාව තිබෙදීම අදිෂ්ඨාණයෙන් ප්‍රසාද රැල්ලේ සියුම් බව දකින්නට උත්සාහ දරන්නෙමි එහෙත් ඒ පහසු නෙවෙයි. වඩා සුදුසුන්නේ කෙමඳු උත්සාහයක් දැයි. තවදුරටත් පහදා දෙනමෙන් කරුණානීලා සිටිමි. ඔබ වහන්සේගේ දේශනා තුළින් මේ අවස්ථාව මුහුණ දීමට බොහෝ උපකාර විය. තවදුරටත් මේ අවස්ථාවට යෝගාවචරය මුහුණට මුහුණලා අරමුණ දෙස බලාගෙන සිටින සිටීම අත්‍යවශ්‍ය වන නිසා මෙම කාරණේ තවදුරටත් ඔබ වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට අපේක්ෂා කරමි. මම හිතනවා මම මේ කාරණාව ගත්තයි කියලා. නමුත් ඉදිරිපත් කරන වෙලාවදී ලියලා තියෙනවා වේදනානුපස්සනාවෙන් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් එය එම වේදනාව අඩුවේ කියලා. ඒ මේම එකක් මම ප්‍රවේශමෙන් කියලා නොදෙන්න උත්සාහ කරනවා. මොකද වේදනාවක් මතුවෙන එක අනිච්චන් දුක්ඛ අනාත්තන් කියනකොටම මට හිතෙන්නේ වේදනාවත් එක්ක එතකොටම තරහ වෙලා ඉවරයි කියලා. මනාපට එන වේදනාවක් නම් මේකත් අනිත් එක මේ වේදනාවට පසනා කරගෙන මෙතන අදහස් කරන්නේ දුක් වේදනාවට විතරයි අනිච්ච දුක්ඛං අනාත්තං සුඛ වේදනාවක් ආවොත් ගෙට අරගෙන තේ එකක් දීලා කැවුම් කොකිස් දීලා වට නතර කරගන්න. එතකොට අනිච්ච දුක්ඛං අනාත්තං නැහැ. ඒ නිසා මේක මොකද්දෝ පටලවිල්ල. මේක උපදේශ පන්තියක සාමාන්‍ය එකක් නෙවෙයි වේදනාවක් ආවම වේදනාව වශයෙන් බලන්න. ඒක සුඛ වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් මේ ප්‍රකාශයට අනිවාර්යයෙන්ම කය වේදනා මතුවෙනවා කියලා කියන්නේ දුක් වේදනා ගැන කතා කරන්නේ. දුක් වේදනාවට අරින නද්දකින් ඔබත නදෝමකින් කියන එකම තමයි අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ. ඉතින් ද්වේෂය. එතකොට වේදනාවට පසනාවනේ ඒක. ඒක පැත්තක තියමු. නමුත් මේ ඉදිරිපත් කරපු தത്വෙදි කියන්න තියෙන්නේ යම් කිසි කෙනෙක් අර විදියට මූණට මූණ දාගෙන ආනාපාන බලාගෙන මම දැන් මෙතන කියන එකේ සුවිශේෂත්වයක් විදියට ප්‍රස්වාසයේ අන්තිම වලනයි කියලා හරි හිතමු. එහෙම ඉන්නකොට වේදනාවක් මතුවෙච්චාම ඒ වේදනාව නිතරම තියෙනවා නම් Tamange උත්සාහය වෙන්න ඕනේ මේ ප්‍රස්වාසයේ ගෙවියම වේදනාව ඇති වෙලාවේ කොහොමද වේදනාවේ නැති වෙලාවේ කොහොමද කියලා ගලපා ගන්න දැන් හොඳ වෙලාව. දැන් මේ වේදනාව තියෙද්දි ප්‍රස්වාසයේ අන්තිම බැලුවොත් මේ වේදනාවේ ඉඳ ඉස්සලා තිබුණු විදිහටමද පේන්නේ එහෙම නැත්නම් වෙනස් විදිහකටද පේන්නේ කියලා බලන්න හොඳ අවස්ථාවක්. ඒක තව ඩිංගිත්තක් මම මේ අදහස් කරන එක විස්තර කළොත් වේදනාවක් තියෙද්දී අපි වේදනාව නිතරම තියෙනවා. ඒක පිස්සල හරින්න බෑ. ඉතින් අතරමැද උපදේශي මතක් වෙලා හරි මේ ආස්සේ මට වේදනාව ආස්වාද ප්‍රසවාසය බලන්න බැරිද කියලා බැලුවොත් ඒ යෝගාවචරයට මේක දිහා සමහිතින් බලන්න හිටියොත් වර එක තේරෙයි වේදනාව ප්‍රනීතයි ආනාපානෙ හීනයි එහෙනම් වේදනාව හීනයි ආනාපානෙ ප්‍රණීතයි. හීන කියලා කියන්නේ ප්‍රියයි මනාපයි. හීන කියලා හීන කියලා කියන්නේ අප්‍රියයි අමනාපයි. ප්‍රණීතයි කියන්නේ මනාපයි. ඒ නිසා මේ දෙන්න ගැටෙනකොට වේදනාව හරහා ආනාපානෙ බලනකොට මේ හිත කියනවා මේක නම් හොඳයි මේක හොඳ නැහැ. ඒ අනික්කමන කියාවි දැන් වේදනාව ළඟ තියෙන්නේ ආනාපානෙ දුරස් වෙලා. එහෙනම් වේදනාව දුරස් වෙලා ආනාපානෙ ළඟ තියෙන්නේ. ඉතින් මේ විදිහට එහෙම නැත්නම් වේදනාවේ වේදනාව ඇතුල් වෙලා ආනාපානෙ පිට ගිහිලා. නැත්නම් වේ ආනාපානෙ ඇතුල් වෙලා වේදනාව පිට ගිහිලා මේ විදිහට බැලිය යුතු පැතිකඩ 11ක් තරුවක් chance පෙන්වනවා. ඒ 11 බලන්න බෑ වේදනාව කවුරුත් එක්ක රණ්ඩුඩොම් කරන වෙලාවේ. එක්කෝ වේදනාවේ ආනාපානෙ මොනවත් එක්ක රණ්ඩුඩොම් කරන වෙලාවේ ගැටුම බලන්න බෑ. ඒ නිසා එක්ක සද්දයක් එක්ක වේදනාවක් එක්ක හිතවිල්ලක් එක්ක ආපුවාම ආනාපානෙ පොරට දාන්න ඕනේ. දායුල කවුද දිනන්නේ? තමයි පැත්ත කරලා බලාගෙන ඉන්නවා. එතකොට ආපු වේදනාව ආනාපානයත් එක්ක ගැටුමට විරුද්ධ බිලට වැටෙනවා වගේ දෙන්නට යන්න ඇරලා දිනන කෙනා, පරදින කෙනා, ප්‍රිය කෙනා, අප්‍රිය කෙනා, ළඟ කෙනා, දුර කෙනා ආදී වශයෙන් බලන එකයි වඩා හොඳ ක්‍රමය. එතකොට වේදනාවක් නාවයි කියලා ප්‍රශ්නකුත් නැහැ. නාවන වේදනාවක් නැති තැන කොහොමද ආනපනී කියලා බලන්න. වේදනාව ආපුවාම වේදනාව හරහා බලනකොට කොහොමද කියලා බලනවා මිස එතකොට ඒක සද්දෙට හිතවිලට ඕන එකට එකම ක්‍රමේ තියෙන. අන්න ඒ විදිහට පාවිච්චි කරනවා නම් අපිට මේ පැමිණි ඕනම දෙයක් වෙනුවෙන් මේ උපදේශය දිගටම පාවිච්චි කරන්න පුළුවන්. කරු ස්වාමීන් වහන්සේ ආනාපානෙදී හිත හුස්ම රැල්ලට තබා හුස්ම රැල්ලට තබාගෙන දැටි උත්සාහකින් හිතවිලි වලට ඒමට ඉඩ නොදී සිටිමි. ටික වේලාවකින් හිත සමාධිමත් වේ. හිතවිලි ආවත් ඉක්මනින් හඳුනා ගතිමි. මෙසේ සිටින ශරීරයේ දැඩි බව දැනේ. අත් දෙක දැඩි ලෙස උකුල මත ඇති බවත් මූණ වෙනතකට හැර වී ඇති ලෙස රිකුණු දැනේ. නමුත් ඊට බිය නොවි දිගටම ආනාපානය දෙස බලා සිටීමේ ශරීරයේ බිමට නැමෙනසේ දැනේ. ඇසර බැලීමට හිතේ. නමුත් කෙසේ හෝ දිගටම හිත අරමුණේ තබමි. පෑ හමාරෝ විට මාසිටිනේ සාමාන්‍ය ලෙස බවදක සතුට වෙමි. මෙම දලදඬු වීමේ ස්වභාවය එක පර්යංකදී චක්‍රයක් මෙන් මේ හුස්ම රැල්ල සියුම් වැටෙන බව දැනේ මීට ගත යුතු පියවර පහදනු මැනවි මා භාවනාවට පෙර බුදුගුණ මෛත්‍රී සා මුදුගුණ මෛත්‍රිය භාවනා සුළු වශයෙන් කරමි පුරක්‍ෘති වශයෙන් කෙසේ නමුත් සාමාන්‍ය උපදේශයක් වශයෙන් කියනකොට කියනවා හිතවිලි ආවට එවුවා දැඩි උත්සාහයකින් නැතර කරන්න යන්න එපා කියලා. නමුත් මේකේ කියලා තියෙනවා දැඩි උත්සාහයකින් හිතවිලි එීමට ඉඩ නොදී සිටිමි. නමුත් හිත සමාධිගත වෙලා. ඒ අර වේදනාවක් ආපුවාම හෝ හිතවිල්ලක් ආපුවාම හෝ සද්දයක් අතරමැදදී ඒ දෙක දිහා සමහිත බැලුවේ නැත්නම් මස්පිඩු තදවීම සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ අර එන එකට උරුට්ටු වීම නිසා නමුත් එහෙම හිතවිල්ලක් වේදනාවක් සද්ද නාවත් ආනාපාන දිගේම යනකොට සමහරලාට ඒ වගේ තද වෙන ගති, ශරීරේ නැමෙන ගති, නැමුණයි කියලා හිතිලා සැක හිතෙන ගති එන්න පුළුවන්. මේකේ ලියලා තියෙන විදිහට බලනකොට නම් දැනට Taman ළඟම ඒවට ක්‍රම සහ විදි තියෙනවා. ඒ නිසා මේක දිගට කරන්න. එහෙම වෙනකොට දල දඬු වෙනවයි කියලා කියනවනම් ඒ පටවි ගරු ලක්ෂණය සැහැල්ලු වෙලා බුරුල් වෙනවා පේනවනම් පටවි ලහු ලක්ෂණය. ඒ වගේ ධාතු ගුණ හරහා මේක තේරුම් ගන්න උත්සාහ කළොත් තේරෙන්න පටන් අර ගන්නවා මේ ආනාපානයත් එක්ක හිත සංසිඳෙන්න සංසිඳෙන්න සමීප වෙන්න වෙන්න අපි මේ හතරමහා ධාතුන්ගේ භාෂාව පුරුදු වෙන්න පටන් ගන්නවා. මේ හතරමහා ධාතුන්ගේ භාෂාව ජාත්‍යන්තර භාෂාව. ඒක පණ ඇති පණ නැති දෙගොල්ලටම සාධාරණයි. ඕන කෙනෙක් එක්ක මේ විස්තර කරලා දෙන්න පුළුවන් භාෂාවක් පරමාර්ථ ලෝකයේ තියෙන ඒ භාෂාව විතරයි. සම්මත ලෝකයේ තියෙන්නේ මගේ නායක කියනවා, ඈ කහනවා, ওই වගේ දේවල් ඔක්කොම සම්මුතියේ. නමුත් ඒවා තදවීමක්, තෙරපීමක්, නැවෙන සුළු බවක් ආදී කියනකොට අර ජාත්‍යන්තර භාෂාවට වැටෙනවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න කියනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ ඔය ආනාපාන සති සත්‍ය විදුද්ධා විදර්ශනා ඥාන පොතේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ධාතුන් ඇවිල්ලා කතා කරන්නේ මම ආවයි කියලා පටවි ධාතු ආවයි කියලා එයා කියන්නේ තද බව දනි. සහැල්ලු බව දනි. ඉතින් ඒක දැනෙන්නේ ගහක ගලකවත් අල්ලපු ගෙදර මනස ඇතුළවත් නෙවෙයි Taman තුලම තමයි. ඒක දැනෙනකොට මේ ශරීර ආසාව වැඩි නම් බය ඇති වෙනවා. නමුත් ඒක අත්දකලා පුරුදු වෙච්ච කෙනෙක් නම් තේරෙනවා මේ ශරීරයේ හරහා තමයි ඒ ධාතු ගුණ පෙන්වන්නේ හැකි තාක් දුරට ඒ ධාතු තේරුම් ගන්න මට්ටමට ගියාම තමන්ට භාවනාවේ ඉදිරියකට වෙන නොදැක්ක පැත්තකට යා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ මේ මේ කියන මට්ටම හොඳ සංක්‍රාන්ති අවස්ථාවක්. ඒ නිසා මේක දිගට කරන්න මේ කියන්න හදන්නේ ධාතුන් තම තමන්ගේ නියෝජනය කැපිපෙනීම, පෙනී සිටීම කරන වෙලාවක්. ඒක ඒ ධාතු මනසකාර භාෂාවෙම නැත්නම් මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියන එක පට වියාපෝ තේජෝ වායෝ හරහා තේරුම් ගන්න උත්සාහ කරොත් හරි රසවත් වෙනවා භාවනාව. අරු ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ පැහැදිලි කළ පරිදි භාවනා යෝගී අවස්ථාවේ පරණ අප්‍රසන්න සිද්ධියක් හෝ අලුත් අප්‍රසන්න සිද්ධියක් මතක් වූ විට එය දිහා සිතවිල්ලක් විදියට බැලිය යුතු නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් විදියට විදියට ඒ දෙස බලා මෛත්‍රී කළ යුතුද මේ මේ මොනම කණ්ණාඩියක්වත් ඕනේ තමන්ට මේ සිද්ධිය පේන විදියට එන්න අරින්න ඒක හිතවිල්ලක් එනවනම් නමාදට රූපාකාරවලින් පෙන්වනවා සමහර වෙලාවල් වලට ශබ්ද ස්වරූපෙන් පෙන්නනවා. සමහරලාට හිතවිලි ස්වරූපෙන් පෙන්නනවා. හැබැයි එකම දේ දෙවිදියකට තුන් විදියට පෙන්වන්නත් පුළුවන්. ඒ සිද්ධිය නැවත නැවත මතුවෙනවා නම් හොඳට බලන්න හිටියොත් නැත්නම් සයිකියාට්‍රික් ස්ටඩි එකක් කරොත් පළවෙනි සැරේ මතුවෙන විදියට වැඩිය බල අඩු වෙලා දෙවෙනි සැරේ මතුවෙන්නේ. දෙවෙනි සැරේ මතුනට වැඩිය බල අඩු වෙලා තුන් සැරේ මතුවෙන්නේ. එහෙම හරියට ගාන්ටාරයකට ගහපුවාම එන කිංකිණි නාදේ වගේ. ගහනකොටම කංගෙට පලාගෙන ගියාට අහාගෙන ඉන්නකොට ඒක එන්නේ එන්නේ නඩු වෙනවා. ඒ ඒ ගුණය මේ තියෙන කෙලෙස් එළියට යන්න යන්න යන්න යන්න ඒකේ නපුර අඩු වෙනවා. ඒක නිසා මුලදී හරි වෙහෙසයි. හරි පැංගිරි ගතියක් එනවා දරා ගන්න බෑ මිරිකෙනවා මේ මේ මූණට පැංගිරි විසුවා වගේ. නමුත් ඒක දෙසරයක් තුන්සරයක් හතරසරයක් පස්සරයක් යන්න ගියාට පස්සේ ඒක ගිවන් වෙන්න වෙන්න ඒකට වශීතාවයක් එනවා. දරා සිටීමේ හැකියාවක් එනවා. හැබැයි එකිනෙ වෙලාවේදී එකක් රූපාකාරයෙන් එකක් සද්දාකාරයෙන් සමහරට ගඳක් විදියට සමහරට රසයක් විදියට සමහරට කය හෙල්ලිලක් විදියට එන්න පුළුවන්. ඒකට නම් වඩන් දාන්න යන්න එපා. තියෙන විදිය බලන එකයි කරන්න තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් විදියට බලන්න තේරෙන්නේ ඔක්කොම සිද්ධිය වුණාට පස්සේ. ඒක තේරෙන්න පටන් ගන්න. දාන්න ගියොත් මේ හේතු ප්‍රත්‍යයෙන් කියලා ඕනේ නම් මේක හේතු ප්‍රත්‍යයෙන් උණයි කියලා දැනගන්න උපේක්ෂා වීම සඳහා කවුරුත් කරන දෙයක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් වෙලා දෙන නිසා ඔබ ඊවසපන් කියන ගන්න ගත්තර කමන්නේ. නමුත් හොඳම දේ තමයි ඒකට නැවත නැවත එන්න දෙන එක. ඒකට කියන්නේ විරේචනය කියලා. විරේචනය කරනවා කියලා කියන්නේ මේ බඩේ නරක දෙයක් තිබුණොත් බඩ විරේකණය. විරේකක විරේච විරේක කරනවා. ලය විරේක කරනවා. වමනේ කළා කොට දානවා නැත්නම් එළියට යන්න හදනවා. ඒ වෙහෙසයි. නමුත් ඇතුලේ තිබ්බොත් ඊට වැඩිය අර්බුද වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ භාවනාදී එළි වෙන හැටි. මේ එළි එළියට එන හැටි. අර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා විදි හයක් ගැන ඔබ වහන්සේ මතක් කළා. ඒ ගැන කෙටි විස්තරයක් දැන ගැනීමට කැමැත්තිමි. මේ මහසි භාවනා ක්‍රමයේ ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ හය <clears throat> ක්‍රමයට යන්න එපා. ඒකට සංකීර්ණ වැඩි. ක්‍රම තුනකට ගියාම ඇති. වම දකුණ වශයෙන් කරලා එසවීම තැබීම වශයෙන් කරලා එසවීම යැවීම තැබීම. මේ ගැන දැනගන්න ඕනේ නම් විසුද්ධි මාර්ගයේ පැහැදිලි විස්තරයක් තියෙනවා. ධක්මනේදී තියෙන පියවර 6. ඒක නිසා මම මේ වෙලාවේ විස්තර ගන්නෑ. කාදයන් මේ විසුද්ධි මාර්ගයේ සිංහල පොත තියෙනවා. ඉංග්‍රීසි පොත තියෙනවා. පාලි පොත තියෙනවා. අරගෙන බලන්න ඒකේ විස්තර ගොඩක් තියෙනවා ඒක. ගරු ස්වාමීන් වහන්සේ මම සම සමාධියට ගිය පසු ධ්‍යාන වලට යෑමට අදිස්ථාන නොකළෙමි. නමුත් සමාධියේදී මම ඊතා උස්තනක සිටින බව දැනුනි. තාමත් අරමුණට හිත යොමු කරගෙන සිටින විට ඊතා පහත් තැනක වතුර ඇලක් වගේ දුටුවෙමි. ඊට පසු මම උඩ සිට මට පුළුවන් කියලා පහතට එන විට ශබ්දයක් නිසා අවදි වුවෙමි. අදිස්ථාන නොකොට ධ්‍යාන වලට යෑමට පුළුවන්ද? කරුණාකර සමාධියේ සිට ධ්‍යාන වලට යෑම ගැන කෙටි විස්තරයක් සඳහන් කරන්නේ නම් මැනවි. මම මේක ප්‍රතිපත්තියක් වශයෙන් මග අරිනවා. මේක අපි සතිපට්ඨානෙ උගන්වන්නේ. ඒක නිසා ධ්‍යාන භාවනා ගැන කතා කරන්න පටන් අරගත්තොත් සම්පූර්ණ මේ අර භාවනායේ තියෙන හැල්ම ගැල්ම කැඩෙනවා. ඒක නිසා මේ මේ පිළිබඳ විස්තර කතා කරන්න ගියොත් අපි මේ කරගෙන යන විවරණ මාර්ගයට බාධායි. ඒ නිසා මේක බොරුවක්වත් වැරද්දක්වත් නෙවෙයි ධානවලට ඒක පිළිබඳව වචනයක් මතක් කරනවා නම් මේ සමාධිය තියෙනවා සමත සමාධි විපස්සනා සමාධි සමත සමාධිය ආර්යයටම තීන්දුව කරලා තියෙනවා උපචාර සමාධි පළවෙනි ධානය දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතර ධානය කියලා රූප ධානය ඊට පස්සේ අරූප ධානය හතරයි එනිසා උපචාරියත් එක්ක අතන 8යි 9ක් වෙනවා ඔය මට බුරුමේ ගියාට පස්සේ කමටන් දීපු ඒ ස්වාමීන් වහන්සේ මේකට සමානව විපස්සනා සමාධියකට ආපුවට පස්සේ විපස්සනා සමාධිත් රූපාවචර ධාන හතරට සරල සමාන්තරව විපස්සනා ධාන කියලා ඉන්දිස්වරි ලයිෆ් පොතේ ලස්සන විස්තරයක් තියෙනවා. ඒ දෙකේ පේනවා ඒ දෙකේම චෛතසික සමානයි. අර සමත සමාධිය වගේ මේක සමාධිගත වීමක් නිමග්න වීමක් නෑ විපස්සනා සමාධි විවුර්ත ගතියක් තියෙනවා. ඒක නිසා ඒවා පිළිබඳව ඇත්තටම Taman සමාධියකට සමවැදුණා නැද්ද කියලා දැනගන්න ඔය හිතන තරම් ලේසි නෑ. ඒකට හුඟක් වශී කරන්න ඕනේ. ගොඩනෙක් හිතාගෙන ඉන්නවා මේක සමා ධානයක් කියලා. ඉතින් ඒක සඳහා ධාන වශී ධානයකට ගියාට පස්සේ ඒක ඕන වෙලාවකට යන්න එන්න වශී කරගත්ත කෙනාට නම් දැයෙන දුරට ගෙස් කරගන්න පුළුවන් දැන් මේක ධානය ඇතුලේ නැත්තම් උපචාරයද කියලා. ඒක හරිම අමාරුයි බේරන්න අමාරුයි. උදාහරණයක් වශයෙන් කියනවා මහා මොගලන් ස්වාමීන් වහන්සේ දවසක් ගඟක් අයිනේ භාවනා කරලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම චතුත්ථ ධානයේ හිටියේ ඉන්නකොට වතුරට බහලා පෙන්කෙලින ඇත්තුන්ගේ කුංචනාදේ මට ඇහුණා කියලා. ඉතින් එතකොට සංඝයා වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා මේ මුගලන් ස්වාමීන් වහන්සේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරනවා තමන් මේ ලැබු උසස් සත්‍ය ප්‍රකාශ කරනවා කොහොමද ධ්‍යානකින් ඉඳදී සත්‍ය ඇහෙන්නේ කියලා. අතර ධ්‍යානෙදී ඉන්න බෑනේ කියලා. ඊට පස්සේ සර්වචනාංශික විනේ තියෙන ඇතන සූත්‍ර පිටකේ නෑ තුන්වෙනි භාරතික පාළියේ විනිත වස්තුල සඳහන් කරලා තියෙනවා. හතරවෙනි පාරාජිකාවේ. හතරවෙනි පාරාජිකාව විනිත වස්තුල සඳහන් කර තිනවා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ ධ්‍යානයේ ඉන්නකොට ඒක පාරට හිත කැඩිලා සද්දෙට ගිහිල්ලා ආපහු එන්නේ ධ්‍යානෙටමයි කියලා. එතකොට අහගෙන ඉන්න එකනට වෙන්නේ ධ්‍යානෙ ඉඳද්දි සද්ද ඇහුණයි කියලා. නමුත් ඇත්ත වශයෙන් විග්‍රහ කරලා බැලුවොත් වෙන්නේ මොකද්ද? ධ්‍යානෙ ඉඳද්දි හිත කැඩිලා සද්ද අහලා ආපහු මෙතෙන්ට ආවට පස්සේ එක දිගට තියෙනවා වගේ. ඉතින් ඒ වගේ සියුම් தত্ত্ব දැන් මේකේ තියෙන සද්දයක් හයිච්ච කතාවක්. හරි අමාරුයි ස්ථිරසාරව මේකක් වුණේ කියලා කියන්නේ. මේ චිත්ත ධර්ම. අතුංග දෙනෙක් මේ මේවා පිළිබඳව වශී කිරීමෙන් තොරව මේව කතා කරන්න ගියාම නිසා හරියට ප්‍රපංච නොකළ යුතු ධර්ම වල ප්‍රපංච කිරීමේ භයානක අමතරකට වැටෙනවා. අනතුරකට වැටෙනවා. මේක ධානයක් හරි ගමන්නේ නැහැ. සමත සමාධියක් හරි කමන්නේ අරමුණට මුණ දාලා ඉන්න එක අපිට ඕන කරන්නේ. ඒක තියෙනවා නම් මං ඉන්නේ තුන්වෙනි එකේද හතරවෙනි එකේද කියන ප්‍රශ්නේ මම දන්නේ. මං යන හිතන ක්‍රමයට මට අදාළ නැහැ. මුකේ හිටියත් ගන්න බල්ලා මැට්ටෙන් හරි ගන්න මීයාලනවා නම් එච්චරයි මට ඕන කරලා තියෙන්නේ. ඉතින් ඒක තෝරන්න ගියාට පස්සේ විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්තටම මං ඉන්නේ සමාධියද නැද්ද කියලා. මං භාවනා කරලා ධාන වශී කරපු කෙනෙකුට ඉල්ලා හිටිනවා පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර තියෙනවනේ ආනාපානෙ දැනෙනවද නැද්ද කියලා බලන්න. විතක් ਵਿਚාර තියෙනවනම් ආනාපානෙ හරහා ගිය කෙනා ආනාපානෙ තේරෙනවා. දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර නැති නිසා ආනාපානෙ හැපෙන තැනක් හෝ ආනාපානෙ හරිනම් අල්ලන්න බැරි තත්යකට යන්න නමුත් ධානයේ ඉන්නකොට සමාලාවට ඒ හුස්ම හොයන්න ගියොත් තියෙනවා. වෙන්නේ මොකද ධානය කැඩෙනවා. ධානය කළා හුස්ම තියෙන බව තේරෙනවා. මේක සුද්ධ කරන සුද්ධ කියලා පාවොක්සයිඩෝ සඳහන් කරනවා චතුත්ථ ධානයේ ඉන්නකොට හරි කවුරුර ප්‍රපංච කරන්න ගියොත් මම ඇත්තටම චතුත්ථ ධානයේ ඉන්න හුස්ම තියෙනවද කියලා බලන්නකොත් ඇත්තටම හුස්ම තියෙනවා. වෙන්නේ මොකද හිත කැඩිලා ධානයේදී අරක බලන්න යනකොට ඒ නිසා ඔය ලියන්න තියෙන මල්ල ඔබව බලන්න එපා. ධානයට ගියා නම් පහුරු ගහන්න යන්න එපා කියලායි එලා තියෙන්නේ. නමුත් ඉතින් පහුරු ගහන යකා ඇබ්බැහියට පහුරු ගහනවා හතරවෙනි ධානය ගියත් පහුරු ගන්න. ඊට පස්සේ කවුද විනිශ්චය කරන්නේ? දැන් ඉන්නේ ඇත්තටම හතරවෙනි ධානයේද? එතකොට ඇත්තටම හුස්ම තියෙනව නැත්නම් මේ හුස්ම කියන්නේ හිතලුවද්ද කියන එක මොකාටවත් විශ්වාස නැහැ. ඒ නිසා මේ සමාධිය ඇති කරගන්න සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. හිත සමාහිත වුණා නම් ඇති හැත්ත ඇති හැටියට පෙනේ. ඒ සමාධියේ වර්ග බෙදන්න බෙන්න නැහැ කියලා මම කියන්නේ සමත ක්‍රමයේ තියෙනවා. නමුත් මම මේ විග්‍රහ කරන්න හදන්නේ ප්‍රායෝගික ක්‍රමයක්. ඇති හැටිය දකින්න. ඒ නිසා තමයි බලන ආනාපානී නැත්තම් පිම්බි මෑකිලිම නැත්තම් සක්මන වඩා හොඳට පේනවනම් ඒක ධානයේ වර්ගෙ මොකද්ද සමත ධානද විපස්සනා ධානද කියන එක පටලවා ගන්න නැතුව විශේෂයෙන්ම ප්‍රපංචකරනද සැක පහළ වෙන්න තියෙන අවස්ථාවල් දොර අර ගන්න නැතුව අම්බ වෙච්ච වෙලාවේ කලතුරු කල බලහියකම් කියලා වගේ සීකන් සීකන් කියලා ඒකේ තියෙන ස්වභාවය දැක ගන්න එකයි කරන්න තියෙන්නේ. එහෙම නැත්තම් මේක මේ ඉවරයක් කරන්න බෑ. විසඳලා ඉවරක් කරන්න බෑ. අපේ තියෙන දැනුම් මට්ටම් සරුවච්චන් වහන්සේ නමක් මේ ඉන්න ඕනේ. ඒ වගේ විස්තරයක් කරන්න හරියටම මේ මොනවද කියන්නේ ගහපාදීලා කියලා දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ දිනදා ජීවිතයේ අසප්පුරුසය හමු වෙනවා. සමහර අය තමාට සමීප සහෝදරයන් දරුවන් ස්වාමි භාර්යාව වගේ අය වුණොත් ඒ අයගෙන් ඉවත්ව සිටින්න අමාරුයි. සමහරට එයාලගේ කතාබහ හැසිරීම ආදී නිතර මනසට එහෙම වළක්වාගෙන භාවනා කරගෙන යාම උත්සාහත් වුණත් අමාරු මේ වළක්වා ගැනීමට ඔබ වහන්සේගේ උපදේශ කරනවා ඉල්ලා සිටිනේ. මං කියන්නේ ෂුවර් එකටම කන්නඩියක් ඉස්සරහට යන්න අසපුරුෂයා පේනවා. කතා දෙකක් නැහැ. ඕනම කෙනෙක් යන්න කන්නඩියට තමන්ගේ උස සයිස් එකට යන්න. තමන්ට තියෙන ප්‍රධාන අසපුරුෂයා තමන් තමයි. මේ දරුවෝ ඔක්කොම තමන් ඉල්ලගත්තේ වනේ. ඉපදිනකොට කාටවත් හම්බෙලා තිබුණේ නැහැ. දරුවා හම්බෙලා තිබුණෙත් නැහැ. ගෑණියක් හම්බෙලා තිබුණෙත් නැහැ. මේ බදාගෙන. බදා ගන්න වෙලාවේ නරක පේන්නෙත් නැහැ. ඒ වෙලාවේ අනේ මේක මම ලපනොම වන්සාන්ද සේසෝමි ගුණේනා සේසෝමි ගුණේනා කියලා ඉතින් අනේ අල්ල ගන්නකන් තියෙන ආසාව. අරගෙන කණ්ණාඩි දෙක බලනකොට ලපේ ගොඩක් හඳිය ගොඩක් ආවාට තියෙනවා. ඈතින් බලනකොට ආවාට පේන්නේ නැහැ. ආවාට ගියාට බැලුවට බෑ. ඒකට ආවාට බලන්න හොඳට ලංකල පැයිකම් මෙන්න වැඩි. ඊට පස්සේ අරකට හේතු කරනවා අසත්පුරුෂ කරනවා. කාටවත් හේතු කරන්න දෙන්නේ නැහැ. මෛත්‍රී භානාවේ එකක් තියෙනවා. ලෝකයට මෛත්‍රී කරන්න ඉස්සලා Tamanට මෛත්‍රී කර ගන්න ඕනේ. ලෝකයේ මිත්‍රන් දකන්න ඉස්සලා Taman එක මෛත්‍රී වෙන්න මිතුරෙක් වෙන්න ඕනේ. Taman Taman එක වෛර නම් ලෝකේ පේන හරියක් පේන්නේ වෛරය විතරයි. කවදා හරි ඔය ඔක්කොම කුණු කන්දල් තියෙන මම ලස්සන මනුස්ස ජීවිතයක් ලැබුණා. මට ලස්සන බුද්ධ ශාසනයක් හම්බුණා. මට ඇහැකන දිවනාසේ ඔක්කොම තියෙනවා. මට සත්පුරුෂ සේවනයේ තියෙනවා. මට සත්‍ය ධර්මය ඇහෙනවා. මට ඕනනම් පැවිදි වෙන්න පුළුවන්. අනේ මොන්න තරම් වාසනාවක්ද මේ කියලා හිතුවොත් ඒ සුන්දර චිත්තක්ෂණය අල්ලපු gedara මනස මොනව කරන්නේ? අපිට ඒක මතක නැහැ. ඒක නිසා කවුරු හරි අල්ල ගන්නවා දඩමීම කරගන්න. එන අර අපිට <laughs> මම මේ ඔය චූල දන්නවා ඊවයි විරකෝ මහත්තයා. එයාත් එක්ක මම ගියේ මේ ලොකු ස්වාමීන් වහන්සේ බලන්නත්. එයා කියනවා මෛත්‍රී භානාව කරනවා අපිට. මොකද්ද මේ මිත්තානි සංසය. ඉතින් හවුසින් ස්කීම් එකක ලොකු ඉන්නේ. අල්ලපු ගෙදර අම්මා හැමදාම මෛත්‍රී භාවනා කරනවා. හයියෙන් කියනවලු සියලු සත්ත්වයෝ සෝපත් වේවා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්ත්වයෝ සෝපත් වේවා අල්ලපු ගෙදර පරට්ටි ඇර. හයියෙන් කියනවලු. ඉතින් පස්සේ මේ වීරකම් මහත්තයා කියලා කිව්වලු අම්මේ එහෙම කියන්න හොඳ නෑ කියලා. ඊට පස්සේ කිව්වලු මහත්තයෝ කියවෙනවයි කිව්වලු. මුළු පන්තියම hina වුණා අපි. මොනම තාලෙන්වත් ඒ වචනේ යන්නේ නෑ. ඒ වචනේ අර ඒක අල්ලපු ගෙදර පරට්ටි මතක් කරන්නේ නැතුව සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්න බෑ. ඉතින් බලන්න කාගේ අතේ වැරද්ද තියෙන්නේ. ඒ නිසා අපි ඇත්තටම ඒ මේ ඒ උඩරට රාජධානියේ රාජ්‍ය සභාවේ මේ හැමදාම ඒ රාජ්‍ය සභාවේ ඉන්න ඔක්කොම මේ උසස් කුලවල නිලමිලානේ. ඔක්කොම නිල තල ඔක්කොම තියෙන බේරගන්න ප්‍රශ්නයක් ආවොත් එහෙම රජුරට බයින්න කෙනෙක් නැති නිසා කුණේ තියලා ඉන්නවලු අඩු කුලේ මිනිස්සෙක්. බණ්ඩියයි කියලා. මොන්නම විදිහක ප්‍රශ්නයක් බේරන්න බැන්න රජුගොන අන්නර අනුකෝ අන්නර බණ්ඩියට දෙකක් කියලා කියනවලු විසඳන්නම් බැරි තැන ඒ මනසගේ පිටින් අරිනවලු. ඌට තියෙන දුක් ගන්න රාල කියලා මොන හරි නිලමිලාට බේරගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් ඌගේ පිටින් තමයි. ඒ වගේ අපිට ප්‍රශ්න විසඳගන්න බැරි නම් අපි කවුරු හරි හොයා ගන්නවා. අසවලා තමයි මේකේ තද ආත්මවාදයක් තියෙන්නේ. තද ආත්මවාදයක් තියෙන්නේ මට මේ සැප දුන්නේ අසවල. එයා ඉෂ්ට දේවතාව. මට මේ දුක දුන්නේ අසවල් පරට්ටි. ඒකේ නැති වේවා. එයා ඉතින්. ඉතින් Taman පිළිබඳ කවදාකවත් හම්බෙයිද බලන්න මොකද්ද කියන්නේ ආත්ම ගෞරවයක්. මේ දුන්න එකක්වත් කවුරුත් දීපු ඒවා නෙවෙයි. මොන විදියෙන්වත් නැහැ. අපි මම මොනවද කියන්නේ ගුණමක වෙන්න හදනව නෙවෙයි. ඊළඟට ගන්න පරිප්පුවක් තියෙන්නේ මේකේ. ගත්තනම් උඹ වැරදි ගත්තනම් ඒත් උඹ. අපි මේ වැරදි වලට වෙන කෙනෙක් පඳුරු දාන්න වෙන තැනක් තියෙනවා. හරි වලට පඳුරු දාන්න වෙන තැනක් තියෙනවා. ඉතින් මේකෙදි විපස්සනාවයි ආගමයි දෙක අතර තියෙන පටලවිල්ල ඔය තියෙන්නේ. කවදා හරි Tamanට තේරෙනොත් මේ සියල්ලම මම විසින් නිර්මාණය කරන දේවල් ඒ නිසා මගේ නිර්මාණයට බැන්නවා නම් මගේ නිර්මාණය වැරද්දක්. ඒ නිසා මට හතුරෙක් ඉන්නවා නම් පැහැදිලිව මගේ හිතේ තියෙන අඩුපාඩු. මට බේරන්න බැරි අතාරින්න බැරි මිතුරෙක් ඉන්නවනම් ඒත් අරහා සමානම දෝෂයක්. අහවලා මට නැතුවම බෑ කියනවනම් අච්චරම තමයි. ඉතින් ඒ දෙකම අයින් වෙලා යන්න නම් අපි හරි වැරදි හොඳ නරක ඒ සෑම දෙයක් දිහාම සමසිතින් මෛත්‍රී හිතින් බලන්න අනේකයි තියෙන නිසා මෛත්‍රී භාවනාවෙන් කෙලවරට යන්න බෑ. මෛත්‍රී භාවනාව යම් කිසි ප්‍රමාණයකට අර තියෙන කංකටොළට කඩු කළ දෙන්න පුළුවන්. නමුත් විපස්සනාවෙන් ඕනේ එහා පැත්තට යන්න. ඒ නිසා මේ ගෙවල් දොරවල් ඉන්න මිනිස්සු අල්ලගෙන හරියට මේ අපි ප්‍රශ්න කරන්න පටන් අර ගන්නවා මේ සතියේ යන්තම් එන්න පටන් ගන්නවා. ඒක හොඳ ලකුණක් හැබැයි. සතියේ යන්තම් හරි පිහිටන්න ගිය විනියට තමයි යෝක එන්නේ. ඒතරින් තමයි මේ මිනිස්සු හරියට බාහනා කරන රේඩියෝ එක දාන්නේ. හරියට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. නැත්නම් ටෙලිවිෂන් එක දානවා කියලා බයිනවා. ඉස්සර ප්‍රශ්නයක් නැහැ. තමනුත් ගිහලා ටෙලිවිෂන් බලනවා. දැන් ඩිංගිත්ත සති එන්න පටන් අර ගන්නකොට ඔය වගේ දේවල් නිසා මෙවුවා මේවා කියන්නේ මේ ධර්ම සාකච්ඡාවල හුරතල්. කිසි කෙනෙකුට නොවි හිටින්නේ නැහැ. කරුණාකර මානසිකත්වය හදන්න. ඕක ලස්සනට කිව්වා මේ මේ මාවසේතුන්ගේ නෝනා. මාවසේතුන් නැතුණාට පස්සේ හතර දිනායි කල්ලියක් ඇවිල්ලා ඉන්දියාව මේ චීනේ රැලියක් කරන්න ගියා. අහු වුණා. ඒ මිනිසයා ඔක්කොමලා කිව්වේ මේ මාවෝ සේතුන්ගේ ඌස්නෙන් තමයි මෙයා මේ තෙද ගත්තේ කියලා. එයා විප්ලවයේ සංවිධානය කරනකොට ඒ කුමන්ත්‍රණයක් කියලා පස්සේ නම් කරේ. එයා කිව්වා කිසිම කෙනෙක් මේ ලෝකේ කිසි කෙනෙක් නිසා බබලන්නෙත් නෑ. කිසිම කෙනෙක් මේ ලෝකේ කිසි කෙනෙක් නිසා කෙලසෙන්නෙත් නෑ. කෙලසෙන්නුන උඹ නිසා බබලනවා නම් උඹ නිසා. එයා නොකිය කිව්වේ මම මේ පවස් ගත්තේ මාව සේතුන්ගේ නෙමෙයි මම මම ගත්ත එක කියන්නයි අර කතාව කිව්වේ. නමුත් ඒක බුදුරජාණන්සේ කියමන බොහොම සමානයි. අම්මං සත්‍ය සත්‍ය විභජති අදිතං හීනම් පනීතව. ඒ නිසා මේ කොනේන බණ්ඩියා අල්ලගන්න යන්න එපා. ඒක දිහා හොඳට බලන්න මේ භාවනා කරපු නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. අර මිසුක පැත්තෙන් බලනකොට තියෙන භාවනා කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්න තිබුණේ නැහැ. භාවනා කරපු නිසා ප්‍රශ්නයක් හොඳට මතක තියාගන්න සරුවචනාංශගේ ධර්මේ කවදාකවත් ප්‍රශ්නයක් ඇති කරන්න දේශනා කරපු එකක් නෙවෙයි. ඒ ධර්මේ පටලවා ගත්ත නිසායි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. බුදුන්සේගේ ධර්මයේ තියෙන නිතරම ගැලවු මාර්ගයකට. එනිසා ඒකුණත් වර්ධව ගත්තොත් මෙයාගේ ප්‍රශ්නෙන් ඉඩ තියෙනවා. නමුත් පුළුවන් තරම් ආත්ම විශ්වාසයක් ඇතිකරනද මගේ සතිය හැදෙන්නයි හදන්නේ. ඒක නිසා මම බාහිරේ සත් අසත්පුරුෂයන් දකින්න හොඳ නෑ. ඇතුළේ ඉන්න සසත්පුරුෂෙක් නැත්තම් බාහිරේ අසත්පුරුෂෙක් ඉන්නෙත් නෑ. ඒ නිසා ඒක දුරු කරගන්න උත්සාහ කරනවා. ගරු ස්වාමීන් වහන්සේ සුවඳ නොමැති සබන් මෙහිදී සොයා ගැනීමට අපහසු බැවින් සුවඳ කැවූ සබන් ශරීරේ පවිත්‍ර කර ගැනීම සඳහා භාවිතා කරනු සිදු ඇත. මෙසේ කිරීමෙන් දසිල් රැකීමට බාධාවක් වේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. එමෙන්ම හැම වියලි වැලීම සඳහා ආලේප භාවිතා කිරීම සුදුසු නොවන්නේදයි පහදා දෙන්නේ ප්‍රායෝගික ප්‍රශ්න. ඔය පළවෙනි සැරේ ආපු වෙලාවේදී ඒ කියන්නේ මෙල්බන් වලට ආපු වෙලාවේදී කීප දෙනෙක් ඕක දැනගෙන මට බලපෑම් කරා මේ තියෙන එකක් පාවිච්චි කරන්න කියලා මගේ හැම සම්පූර්ණයෙන්ම ගියා අල්ලේ හිටා. ඊට පස්සේ කීප දිනක සාංශෝක හරියන්නේ නැහැ. ඔකට මේ මේ ආලේප පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මම ප්‍රතික්ෂේප කරා ප්‍රතික්ෂේප කරන්න හේතුව සෑම ආලෝපයකම සුවඳ තියෙන නිසා. ඒක අර මොකද්ද කියන්නේ මේ නච්ච ගීත වාදිත විසූක දර්ශන මාලා ගන්ධ විලේපන වලට වැටෙනවා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා ඒ සුවඳ නැති ඕඩිකොලන් જાතියකෝ සුවඳ නැති ක්‍රීම් එකක් ගෙනත් දුන්නා මට ඒ උනාට ඒක ගානකොට පුදුම නිකන් හරියට නිකන් අසුචි ගා ගන්නවා නාන වෙලාවේ හරි අමාරුයි ඒ වගේම සබන් පාවිච්චි කරන්න ගියා හැම වෙලාවෙම පේනවා බඩු ගොඩක් තියෙන එකක් පාවිච්චි කරන්න බෑ. ඒ ඔක්කොම සුවඳ කවලා තියෙනවා. ඒ දම්මනිසන්ති ආමතුත් ඒ දවස්වල මේ ජර්මනියට යනකොට සන්ලයිට් කැලක් කරා යනවා. මොකද එතකොට ඒ සුද්ධ කිරීම කරන්න පුළුවන්. දැන් මම ටිකක් සංකර වෙලා මගේ ළඟ ඒ වටිනා ಗುಣ ටික දැන් නැහැ. අහුවෙච්ච දබන් කැලක් ගාලා නිකන් ඉන්නවා. සුමුදක් තියෙනවා. එතකොට මට තේනවා උඹට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයදී අර යම් යම් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ බුරුමේ ඉන්න කාලේ ඒ බුරුම් පන්සිංශ නැති වෙලාවේදී ඒ නායක ස්වාමීන් වහන්සේ හිටියා. අන් ඒ ස්වාමීන් වහන්සේ අතර විනය විනය පිටකේ එක්ස්පර්ට්. බුරුමෙන්මයි කතා කරන්නේ කාදාකත් ඉංග්‍රීසියට කැමති නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ රටේ තියෙන ලක්ස්වල ඒ රූප සුන්දරිගේ රූපේ අඹලා තියෙනවා ලක්ස් කෑල්ලේ. ඉතින් ඇඟේ අතුල්ලනකොට ගඳ විතර නෙවෙයි ස්පර්ශයත් ලැබෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මම පිටියේ උලලලු පාවිච්චි කරන්නේ. රූප සුන්දරිය මකලා. ඒ වගේම අර මේ අතල අතල තියෙන රැපර් එක තියෙන මොකද්ද? ඔතන කොලේ ඒකෙත් තියෙනවනේ ලස්සන රූපයක්. ඉතින් ඒක අල්ලන්න හොඳ නැතිලු. අල්ලන්න යෑමෙන් අර වගේ මේ කාමාසාවල් පහළ වෙනවා කියන. ඉතින් ඇත්තටම මේ වගේ කරගෙන යන්න ගියාම මේ ඉස්සර ਸਰවඥාන්සී ඉන්න කාලේ ඇඟේ ගන්න හුණු කියලා જાතියක් තිබුණේ මේ පස් වගේක් ඒ අර සවුනා බාත් එකට නැත්නම් ඒ කියන ජනතාගරේට යනකොට මුළු ඇඟේ මේක ගාගෙන ඇඳුම් ගලවලා ගිහිල්ලා ඒ ස්ටීම් කරන එකයි තිබිලා තියෙන්නේ. ඒ වගේම මේ හුණු පස්ජාතියක් තමයි අඹරන්න ඒ නාන තොටුපළවල් වල තිබිලා තියෙනවා. අර හඳුන් අඹරනවා වගේ ඒව තමයි ගාන්නේ. ඇඳුම් සුද්ධ කරලා තියෙන්නේ ගොම ගාලා. ගොම ගාලා ඒ ගොම වලින් සුද්ධ කරලා පස්සේ ගොම ගඳ යන්න මේ හඳුන් කරඬුව තැම්පත් කරලා තියෙනවා. පස්සේ තමයි ඔය බෝම්බු කොළකින් පටන් අරගත්තේ. දැන් අපි ඒක කරන්නේ බෝම්බු කොළ වලින්. ඒක හරි විශේෂ සොඳක් නෑ කුණු යනවා. ඉතින් ඒව මේ පැතිවල කරන්න බැරි නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ යැපීම සඳහා මතෝ කාම ආසාවෙන් නෙවෙයි යැපෙන්න පුළුවන් විදිහකින් බේරලා කටයුතු කරන එකයි තියෙන්නේ. ඉතින් ඒක අනිත් එක ඒක කවදාකවත් කාටවත් කරන්න මේ මොනවද ඇඟෙන් හරින්න එපා. ඒකට අනික් කට්ටිය හරියට ඒක ගැන මේ වොරි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අනික් කන්සන හරි කරදරයි. ඒ වගේම මේක නොතකා දසසිය සමාදන් වෙලා ඉන්න කෙනාට කුකුස් පහලන යකෝ මන් දන්නෙත් නෑනේ මේක මම මෙතෙක්කල් කරලා තියෙන වැරද්දක්ද කියලා. එතකොට මේ පැත්තෙම ප්‍රශ්න එනවා. මං කියන්නේ ප්‍රශ්න ආයින්ද කියලා. නමුත් මේ සංසාරේ කිසිම තැනක ආපත්‍ති නොකර ඉන්න පුළුවන් තැනක් නෑ. ආයෙ නැවිත් ඉන්න එක තමයි හොඳම වැඩේ. මේ ආවට පස්සේ අපේ අර සංස්ථාවේ හිටපු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ආස්වාස ප්‍රස්වාසය අර වෙන්න මොනවා කරුවත් අකුසල් සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ආනාපානේ කරන්න. ආනාපානෙන් පිට කරන හැම වැඩකදීම පටලවිල්ලක් එනවා. ඉතින් මොකද කරන්නේ? මේකෙදි පුළුවන් තරම් වැරදි අඩු කරන්න බලන්න. ඒක ඒක මේ මේ වෙලාව හම්බ වෙච්ච වෙලාව නිසා ඔක්කොම සැප විඳින්න යන්නේ අවම පාවිච්චියට ගිහිල්ලා කෙරෙන්න තියෙන මේ පාපය පුළුවන් තරම් අඩු කරලා කරන එකයි කරන්න තියෙන්නේ. වෙන වෙන කරන්න බෑ. හැම ඔය විශේෂයෙන්ම ඔය ප්‍රශ්නේ හිටින්නේ සංචාරය කරන්න ගියා. Taman ඉන්න තැනක ඉන්නකොට මොකක් හරි ජීන ක්‍රමයක් හදාගෙන ඉන්න පුළුවන්. ඇවිදින්න ගත්තට පස්සේ මේ ප්‍රශ්නේ එහෙම තියෙනවා නම් ඇත්තටම හොඳම වැඩේ තමයි Tamanට කිට්ටුවන්ත දායකයෙකුට කියලා ඒක ප්‍රසිද්ධිය කියන්නත් ඇඬ නරකයි. ඒකට අනුණ්ඩ සැකයක් ඇති වෙනවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. කියලා මෙන්න මෙහෙම එකක් හරි ගස්සන්නේ ඒක තියාගෙන ඉන්න ඕනේ. දත්බුරුසෝ වගේ, දත්මතිනේක වගේ ඒ තියාගෙන පාවිච්චි කරන එකයි තියෙන්නේ. මං කියන්නේ මේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවවා පාවිච්චි කිරීමෙන් හිත කාම දනවනවනම් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට කියන්නේ ඕභාසන වෙනවයි කියලා. හිත උද්දීපන වෙනවනම් කාමයට එනම් පරිසම් එහෙම උද්දීපනය වෙන්නේ නැත්නම් ඔය නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ කියලා අපි අද කතා කරපු එකක් තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ. ලෝකේ විචිත්තත්තේ නෙවෙයි කාමේව කාම ගුණ. මේ සංකල්පයක් තියෙනවා. නමුත් සමහර වෙලාවට ඒ පුංචි දෙයක් ඇති කෙනෙක් ආපත්‍යයටපත් වෙනවා. පුංචි දෙයක් ඇති. ඉතින් එහෙම කෙනා අර පිටේ වලේ තියෙන මීම පඳුරට බයයි වගේ පරිසං වෙන එක තමයි කරන්නේ. ඒ නිසා මේ කිසිම දෙයක් පුංචි කියලා සලකන්න බෑ. අපි කිව්ත් අයියෝ ඔය සෝද ටිකක් ආපුවම මොකද කියලා එහෙම කියන්න බෑ. කෙනෙකුට ඒක සම්පූර්ණ අමාරු වැටෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර මාධ්‍ය කරගන්න තියෙන අන්තිම සියුම බලන එක නේද නැත්නම් ගොරෝසුර බලන එක නේද කියන එක මේ ජෙනරලයිස් කරන්න බෑ. එක එකනා එක එකනාගේ තියෙන මොකද මම දන්නවා මේ සමාහලට සංඝයා වහන්සලා ඉන්නවා සමාහට භාවනා කරන අය ඉන්නවා ඒගොල්ලෝ කොච්චර මේ ශිල්පද වලට සංවේදීද කියලා කියනවනම් උදේ හැන්ද වෙනකන් Tamanට කර්ස් කරගෙන තමයි ජීවත් මට අරක සිද්ධ වුණා මට මේක සිද්ධ වුණා මගේ ශිල්පද කැඩිලත් දන්නේ නැහැ කොහොමද මම භාවනා කරන්න කියලා ඉඳ ගත්ත ගමන් අර ඔක්කොම එන්න පටන් ගන්නවා. ඉතින් මනසට හවුහරණක් නැහැ. අනිත් එක කොච්චර උත්තර දුන්නත් හරියන්නේ නැහැ. එයා ඒකෙන්ම මේ දුක වවනවා. ඒ කර්මගේ ඇති. නරකකුත් වෙයි විනේ ප්‍රශ්න තමයි නමුත් මේ සරුවචනාංශයේ දේශනා කළ තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද විනය කරනවට බය වෙන්න එපා හදන්න පුළුවන්. මොකද ධර්මේ නම් වරද්ද ගන්න එපා. එහෙනම් අමාරු. ඒ නිසා ධර්ම විනයට ඉස්සලා ධර්මයේ තියපන්. නමුත් අද මේ පැවිද්දන් අතරට ගියොත්, සිල්ලුතුන් අතරට ගියොත් වැඩි දෙනෙක් ධර්මයේ ඉස්සලා විනය තියපු කට්ටිය ඉන්නේ. හරි අමාරු. ඒගොල්ලත් එක්ක ගමනදී හරි ඒ සදාචාරවාදීන් එක හරි අමාරුයි. ඒකට අර මධ්‍යම ප්‍රතිපදාවත් ඒගොල්ලන්ට බේන්නේ අත්සුකෝ කාමසුකල්ලිකාණ යෝගී කියලා. මධ්‍යම ප්‍රතිපදාව යන්නේ කරනට දොස් කියනවා. ඉතින් ඒ ලාට ඔව් අපේ ඇතේ වැරද්දක් තියෙනවා කියලා බේරලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒක මේ සංවේදී කවුරු හරි ලියන ප්‍රශ්නයක් මම හිතන්නේ මගෙන් උත්තරයක් හම්බුනායි කියලා. නමුත් මේ අහගෙන ඉන්න ගියන්ට මතක් වෙලා කවුරු හරි උදව් කෙරුවොත් අන්න උත්තරේ හම්බ වෙනවා. නමුත් ඇත්තටම ඉතින් අර භාවිත මනසක් ඇති කෙනෙකුට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. භාවිත මනසක් නෙමෙයි අර බහ ගන්න වෙලාවෙදීම මේ විනය පිළිබඳ පිරිසුදුකමක් මම නම් ඒකට පිළියමක් විදිහට කියන්නේ හෝ කරන්නේ ඊට වැඩිය අද මම මේකට ප්‍රිකෝෂන් ගන්නවා නම් එච්චරයි කරන්න තියෙන්නේ. ඊයේ මම මේ වැරද්ද කරා. අද මම ඒක දැනගත්ත මම අඩු කරා. හෙට තවත් අඩු කරන්න උත්සාහ කරනවා කියලා සීලේ එන්නේ එන්නේ එන්නේ අදි සීලයක් වඩපත් වෙනවා නම් හරි. හැබැයි මොකද්ද ප්‍රශස්ත සීලය කියන එකක් මේ ලෝකේ නැහැ. කවදාකවත් දෙන්න බෑ ප්‍රශස්ත සීලය. මේ සීලය මේ ලෝකේ ඉන්නකම් ක්ෂණේ උපයාගෙන හිටියේ නැති හැම චිත්තක්ෂණයකම අකුසල් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒක බේරනවා කියන එක මේ මේ මුහුදායිනට ගිය කූඩල්ලෙක් වගේ වදින හුලඟෙත් ලුණු. වතුරෙත් ලුණු. පොළෙවෙත් ලුණු. ඒ තරමටම ඒක අපහසුයි තේරුම් ගන්න. ඒව තේරෙන්නේ පන්සිල් වලට වැඩිය උසස් උසස් සිල් වලට යනකොට. ඒක නිසා ඒවට යන්නේ නැතුව ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඒවට යන්න ඕනේ Tamange ඇතුළත පිං මෝරනකොට. ක්‍රමසහවිදි මෝරනකොට. ප්‍රතිරූපදේශයට ලැබුණාට පස්සේ තමයි ඒව කරන්න පුළුවන්. ප්‍රතිරූපදේශ නැතුව ඉඳද්දී ඒව කරන්න හදනවා කියලා කියන්නේ ඉබ්බන්ගෙන් පිටහට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්. නමුත් සටන පාවා දෙන්න එපා. ලද හැම වෙලාවෙදීම මේ පටිතද කරගන්නවා රැල් බුරුල් අර ගන්නවා කියන අදහසෙන් තමයි කරගෙන යන්නේ. නෑ ඒ හැමෝටම එහෙම කරන්න බෑ. ඒකයි මේ මතු කරුවේ හැමෝටම එහෙම කරන්න බැරි වෙනකොට අපි සාසනෙ මොකර උත්තරයක් තියෙනවා. එහෙම සමහර ඉන්නවා හරි ඔද්දල් මනස් සහිතයි. පොඩි දෙයක් වෙච්ච ගමන් ඒකට ඉරිටේට් වෙනවා වැඩි. නිකන් ඇලර්ජික් හැම කෙනාටම නැහැනේ. හැම කෙනාටම ඇලර්ජික් නැහැ. ඇලර්ජික් තියෙන මනුස්සයෙක් කිව්වොත් අයියෝ ඕක මොකක්ද? ඕකට මොකටද ඇලර්ජික් උනේ? ඕකට ඇලර්ජික් වෙන්න තු ඉන්නකෝ කිව්වනම්. වෙන්නේ නැහැනේ. ඇලර්ජික් වෙන එක යාටයි තියන්නේ නෙවෙයි. ආගේ කිමිකල් බොඩි එකත් එක්ක එන සෙල්ලම. තව කෙනෙකුට ඒක ගන්නක් නැහැ. නමුත් ඒ මිනිස්සු කොම් කරන්න හෝ අයියෝ එහෙම කරන්න බෑ. එහෙම කරන්න අයිතියක් මේ මේ ධර්ම විනය කොතනකවත් ඇත්තේ නෑ. තියෙන්නේ මේ තියෙන වැරද්ද අඩු කරගන්න ක්‍රමයක් හොයන්න. මෙච්චරම බය මේ කියන්නේ. එන්නේ එන්නේ එන්නේ ලද අවස්ථාවක මම මේක සකස් කරගන්නවා කියන අදහසෙන් දැන් මේ සාසනේ පාවිච්චි කරනකොට අපි පස් දිනාම ඉන්නවා. ඒ වුණාට මයි ළඟ නැහැ. මට ඕන සබන් කෑල්ල නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සලා පේන්නත් නැහැ. නමුත් මට පේනවා සුවඳ නැති සබන් කෑල්ලක්. ඉතින් බුදුරජාණන් කියනවා විශ්වාස ගාහින් ඕක අරගෙන පාවිච්චි කරන්න. පාවිච්චි කළා ආවට පස්සේ කියන්න අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ හොරකමක් කෙරුවා නෙවෙයි. මට මේ මෙහෙම ගන්න නැති නිසා මම මේක පාවිච්චි කරනවා මං හිතුවා ඔබ වහන්සේ මේක වරදට ගන්න එකක් නැති වෙයි කියලා. ඒ මං ගත්තේ අපේම සාසනේ තව සහෝදරයෙක් කියන විශ්වාසයෙන් යන පාවිච්චි කරනවා. හැබැයි ඒ වෙලාවේදී ආ ඒ වැඩිමා කෙනෙක් හරි කිව්වොත් නෑ නෑ ඔබ කරපු වැඩේ වැරදි කියලා ඉතින් සමාව ගන්න වෙනවා. නමුත් ඒ වගේ දේවල් වලින් තමයි අපි හදා වේදා ගන්න වෙන්නේ. ඇත්තටම කියනවා නම් ඒ ගැඹුරු විනයට යනකොට ද්‍රව්‍ය වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අනික් කෙනා යා කෙරේ දක්වන තෙතමනේ අනික් කෙනා දක්වන මේ ලැබෙන්දියාව ඒ හරහා ගොඩාක් ප්‍රශ්න විසඳයි. ඒ මනුස්සයාට අවසන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔබ දැන දැන මොකටද කෙරුවේ ඔය භාවනාව කළ වැඩ නැතු අපායටම යන්නේ කිව්වොත් එහෙම ඉතින් රැට කණ්ඩත් නැහැ, නිින්ද යන්නෙත් නැහැ, මල අවුලක් වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ ධර්ම විනය දන්නවනම්. කවදාකවත් ඒ තව කෙනෙකුට ගිනි කෙඩියක් දෙන්න නෙමෙයි මේක හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ පුළුවන් තරම් ඒක මේ පැසිෆයි කරලා අපි දෙන්නම එකතුලා මේකට ක්‍රමයක් හොයමු. අපි මේකට හම්බෙච්ච වෙලාවක විසඳුමක් හොයාගමු දැනට අපි අඩුම පාවිච්චි කියියන් කියන වගේ මේ සරල උපක්‍රම නැත්නම් සාමාන්‍ය බුද්ධිය තමයි පාවිච්චි කරන්න තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ මනෝද්වාරයෙන් ඇති වෙන සෑම චිත්තක්ෂණයකම Nirodhe දැකීමෙන් නිවන් මාර්ගයට එළඹිය හැකිවන්නේ දැයි පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. ඉතින් ඇත්තට මේ මේ කියන වචනය කියනවනම් මේකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඒ චිත්තක්ෂණේ Nirodhe එනවා. නමුත් මනෝද්වාරයේ දැක්කයි කියලා මේ කෙලසිච්ච හිතනේ කියන්නේ. මිනිහා කියන්නේ ඇත්තද? මිනිහමනේ මේ සම්පූර්ණ ට්‍රැප් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ ඌ කිව්වොත් අන්න දැන් ඔබ නිවන් දැකලා තියෙන. හරි හරි හරි හරි කිව්වොත් කවුද දිනන්නේ? මනසම දෙන ලණුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක දෙයක් නෑ කියන්න බෑ. ඒ චිත්තක්ෂණේ ලැබෙන නමුත් ඒක ලක්ෂ කෝටි වාරයක් කරලා ඒක පුච්චිත සින්න කරගත්ත දවස් තමයි Tamanට අයිතියක් ලැබෙන්නේ. නැත්නම් මේ ප්‍රකාශය හරි. නමුත් මේ ඔක්කොම ප්‍රකාශ කරන්නේ මේ මායාකාරයක්. මනස. ඉතින් මෙයා අපිට හරියටම පාර එයා මගෙන් ගැලවිලා යන ක්‍රමය මෙතනයි කියලා එයා පාර පෙන්නයි කියලා හිතනවා. එයාගේ එයාගේ මාර්ග දෙයියෙන් ගැලවිලා යනට එයා කැමති නැහැ. ගරු ස්වාමීන් වහන්සේ පිළිකුල් භාවනා වැඩිම කරන ක්‍රමයේ පැහැදිලි කර දෙනු මැනව. වරින් වර ආනාපාන භාවනා සහ පිළිකුල් භාවනා දෙකම කිරීම යෝග්‍යද පහදා දෙනු මැනව. ඉතින් මම මේ වෙලාවේදී මම ඇල්ලා හිටනවා කාට හරි මේ ආනාපානි කරගන්න බැරි නම් ඒ සඳහා මේ විකල්පයක් වශයෙන් පිළිකුල් භාවනා ඇති වැරද්දක් ඇත්තේ නෑ. නමුත් එහෙම නැතුව මේ පොදු සමිතියට මේ ඔක්කොම පැත්තක තියදී අනබම් පිළිකුල් භාවනා කරලා උගන්නන්න ගියොත් එහෙම අපි පාර පර්ත ගන්න. ඒ නිසා ඒකට හේතුවක් තියෙන්න ඕනේ. අනබාන කරනකොට ඇති වෙන බාධා හරහා තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක කරන්න බෑ. ඒ වෙනුවට පිළිකුල් භාවනා කරනවා. ඒව කමඨාන් සුද්ධ කරන වෙලාවදී කතා කරමු. පොදුවේ කරන්න ගියොත් එහෙම අපි අර මූලික තේමාවට බාධා වෙනවා. Eh, ගරු ස්වාමීන් වහන්සේ ඉදින්දා ජීවිතයේ තණ්හා හෝ ද්වේෂය දැනන විටම ඒ අවස්ථාවෙන් මගහැර උදාහරණයක් ලෙසට ඇසර දකින්න රූපයක් නැයි රූපේ දිසි දෙසින් ඇස අයින් කර ගැනීමෙන් ඒ ද්වේෂය හෝ තණ්හාව එතනම නවත්වා ගැනීම උත්සාහ කරමි. මෙලෙස දරන් කරන්න පුරුදු වුණේ භාවනා කරන පටන් ගත් පසුයි. උපදින අවස්ථාවේ නැත කරගත්තත් ඒ වෙලාවේ වන විට අකුසල් සෑදී ඉවරද කරුණාකර පහදා දෙන්න. Eh, මේක ඇත්තටම මේ සමත උපක්‍රමයක් වශයෙන් අපිට පුළුවන් මේ මේකදී අමනසිකාරා කියන වචනේ සරුවචනජ පත සඳහන් කරනවා යමකට මනසිකාරය පැවැත්වීමෙන් රාගය එනවනම් ඒකෙන් මනසිකාරය ගලවලා වෙන එකට දාන්න කියනවා. අමනසිකාර කියන. කරන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික වැඩක් විතරයි. ආය දවසක ආයසරයක් ඒ රූපේ දකින්නට ආයසරයක් ඒ ද්වේෂය ඇතිවීමේ ප්‍රවණතාවයේ ප්‍රභාවය නැති වෙන්නේ නැහැ. ඒ නිසා මේවට සමතුපක්‍රම කියනවා. ඒකයි කැලේකට යන්න කියන්නේ. ඒකටයි රාග ද්වේෂ නැති තැනක ඉඳගෙන හිතේ ಗುಣ ටික වඩා ගන්න කියන්නේ. වඩා ගත්තට පස්සේ ඊට යටින් මට්ටමේ තියෙන විදර්ශනා ක්‍රම මතින් එහෙම නැත්නම් ප්‍රඥා භාවනා මතින් රාගේ මුළුණුපට දානකම් එයා ওই විදිහට හැංගිමුත්තන් සෙල්ලම් කරන ගතියක් තියෙනවා. ඒතකම් මේ විදිහට අරසා වෙන එක තමයි මේ භාවනා කරන්නගේ සතිය සමාධිය හැදෙනකන් කරන්න තියෙන ක්‍රමය. නමුත් ඒක yaadෙන ඉස්තිර උත්තරයක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ නිවැරදි ගුරු උපදෙස් වලින් තොරව භවනා කිරීමෙන් ශාරීරිකෝ මානසික ආබාධ වලට ගොදුරු විය හැකි බව පවසයි. ඔබ වහන්සේට මේ පිළිබඳව අත්දැකීම් ඇද්ද මේ භාවනාවට තරන්නේ මොනම දෙයකටවත් හකුරු කණ්ඩවත් එපයි කියන ගුරෙක් නැතුව. මේ ළඟදී සර්වේ කරලා තියෙනවා දැනට මේ තියෙන අලුත් උපකරණ 99ක් කිසි කෙනෙක් පොත බලලා නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒකෙන් වෙන අනතුරු එහෙම නැත්නම් ඒ පුද්ගලයාට වෙන පාඩුව මෙතකයි කියලා නෑ. නමුත් ඒ කම්පැනි වලට කියන්න දැන් ඒක ලියලම තිනවා මේක වැඩ කරන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් කියවන්න කියලා. ඉතින් ඒ මම දකිනවා ඔය මේ නිදර්ශනයක් වශයෙන් අර කුස්සියේ දරලිපපත් වෙනවා නිතරම. ඉතින් ඒකට නිකමට හරි ඒ ලිපේ වතුරක පැහෙන වෙලාවදී අලුත් වතුර ටිකක් දැම්මොත් ආ විනාඩි 20ක් යනකම් වතුර ගන්න බෑ. ඉතින් ඒ වෙලාවේදී පාවිච්චි කරන්න ඉලෙක්ට්‍රික් කෙටල් එකක් තියෙනවා නම් හොඳයි කියලා කිව්වා. ඉතින් මම ගොඩ දෙක එකක් නෙමෙයි දුසිමත් දෙන්න. ප්‍රශ්නයක නෙවෙයි කවුද පාවිච්චි කරන්නේ. අයියෝ ඉලෙක්ට්‍රික් කෙටල් එක මොකද්ද කිව්වා. ඒ මම ගොහා ගිහලා දුන්නා. වතුර අවශ්‍ය වුණා. කැපකාර ඒ වෙලාවේ වතුර පොණ්ඩාව මිනිසුකට කිව්වා මචං ගහපන්කෝ කිව්වා වතුර නැතුව ගැහුවා ඩෝන් ගාව ඉවරයි. ඒ ඒ මිනිසයා වරුවේ හියට ආපු මිනිහා. මේ මිනිසයා කිව්වා මම මේ කොයිල් එක ඇතුලේ තියෙන කෙටල් එක. ඊට පස්සේ ගෝ ජෝන්ස් ප්ලග් එකත් සවුත් වුණා පිච්චුණායි කියලා. ඉති භාවනා විතරක් නෙවෙයි මොනම දෙයක්වත් හොඳට තේරුම් ගන්න භාවනා කියලා කියන්නේ උගාවක්ම ගැඹුරකට යන වැඩක්. ඒ නිසා මේ ගුරු උපදෙස් තියෙනවනම් නොගෙන ඉන්න තීන්දුව කරන්න එපා. නමුත් ඒක පටන් අර ගන්නකොට යම් ප්‍රමාණයකට යනකම් ওই භයානක தত্ত্ব භයානක සමීකරණ මොනවත් නැහැ. ඒකෙදි මේ තතිමත් වෙනවා වගේ මම කියනවා ඇත්තටම ලේසිම උත්තරේ තමයි මේ භාවනා කියන වචනේ සතිය කියන වචනේ ප්‍රතිස්ථාපනය කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ නිසා මම ෆෝමියුලා එකක් හදාන්න තියාගෙන ඉන්නවා. බුද්ධහම කියලා කියන්නේ භාවනාව. භාවනාවෙන්තර බුද්ධහම කියලා කියන්නේ කවන්ද රූපයක්. හිස නැති මලකුණක්. භාවනාව කියනවා නම් සමා වෙන්න මෙහෙම කිව්වට විපස්සනා. විපස්සනා කියලා කියන්නේ සතිය. ඒ නිසා මුළු බුද්ධ ආගම සතිය කියන එක වචෙන්ම මම කොටු කරලා මම හරියට බැනුම් අහනවා. නමුත් මම ගොඩ එන්නේ ගොඩ ආවෙත් කිනකොට කියන්නේත් ඔච්චරයි. මේ භාවනා කියන වචන ටිකක් බරපතලයි. සතිමත් වෙන්න කියලා කියන ඔය ස්කවුට් කරන කට්ටියත් පිස්සු වැටෙන්න එපා. be prepared කියලා නෙදී ඒකේ. ස්කවුටින් වලත් කියලා තියෙන ඉස්ලාම් be prepared කියලා. ඒක ඕක දන්නේ නැතුව ස්කවුට් කරලා පිස්සු හැදෙනවා කියලා ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒකේ මහා ලොකු දෙයක් නැහැ. තමන් කරන දේ එළඹිලා කරන්න එළඹිලා කරන්න ඒක නිසා ඔය ඈතින් අතදාලාන්නේක සමීකරණය අමාරුයි. නමුත් බුදුරජාණන්සේ ක්‍රමේ තියෙන අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා. ක්‍රමයෙන් ක්‍රමයෙන් බහගෙන යන ක්‍රමයක් තියෙන නිසා ආරම්භක පටන් ගැනීමකට ඔය තරම් තද රිස්ක් එකක් නැහැ. ගැඹුරට යනකොට ධර්මයේ ස්වභාවය තමයි ඒ කල්යාණ මිත්‍ර ලැබෙනවා. ධර්ම කොටස් ලැබෙන නිසා මේක බයක් ඇති කරගන්න එපා. විශේෂයෙන්ම මේ මේ මෙතන ඉන්න කෙනෙක් ඇහුවනම් මෙතන ඉන්න කෙනා මේ වෙනකොට ওই ගමනේ දැහැින දුර ගිය කෙනෙක් තාමත් මේ වගේ දේවල් අහන්නේ අනුන් ගැන හිතලා වෙන්න ඇති. ඒකට නම් උත්තර දෙන්න බෑ. මේ මේ මේ කියන පෙරක දොරුකම් කරන්න බෑ. Tamange වැඩේට නඩුව කතා කරන්නම් පුළුවන්. වෙන කෙනෙකුට දාලා කතා කරන්න ගියොත් වෙනම නඩුවක් අතන තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන කියන தત્ත්වය පූර්ව කර්ම කර්මයට අනුව අභිමුඛ වෙනසේ වෙන දේ නිසා එයින් කර්මයක් ඇති නොවන බව මම අදහස් කරමි. එහෙත් ප්‍රසන් මොමන්ට් එකෙන් ඉවත් වෙන සෑම මොහොතකදීම තණ්හාව නිසා චේතනාව මුල් වීමෙන් ම සිදුවන්නේද? ඒ කර්ම රැස් කිරීම පිණිස යොදන්නේද පැහැදිලි කරන්න. මේක ඇත්තටම පුද්ගලික අභියෝගයක් විදිහට අරගන්න අපිට මේ වර්තමාන මොහොතේ ඉන්න බැරිව වර්තමාන මොහොතේ ඉන්න අදිෂ්ඨාන කරාට පස්සේ අපි වර්තමාන මොහොතෙන් පැනෙන්නේ හිත පිට යන්නේ චේතනාවක් මුල් වීමෙන්ද නැත්නම් තණ්හාවටමද කියලා. ඒක හොඳ භාවනා කරන්න එකක්. මේ මේකේ තියෙන තණ්හාව නිසා චේතනාවෙන් මුල් වීමෙන්ද සිදුවන්නේ. මේකට තව පුංචි ටිකක් එකතු කරන්න පුළුවන්. අපි වර්තමාන මොහොතට ද්වේෂ කරන්නයි හැදිලා තියෙන්නේ. ඒ නිසාත් පිට යනවා. මේ ළඟදී මම කියෝ පොතක කිව්වා මේ ඩිජිටල් කියලා කියන්නේ ඩිජිටල් තාක්ෂණයේ තියෙන්නේ එක සහ බිඳුවනේ එකයි බිඳුවයි අතර තමයි සෙල්ලම යන්නේ. ඉතින් අර ජපනේ හොයාගෙන තිබුණා එකයි බිඳුවයි තිබුණට සම්පූර්ණ චිත්‍රයේ විස්තරය නෙගටිව් එක එන්න ඕනේ කියන. ඍණ එක කියන එක එන්න ඕනේ මොකද අපේ ජීවිතයේ සුඛය හරහා හොයාන ගියාට द्वේෂය නිසා යමක් නොදැකීම ඉන්න බැරි ගතියත් අපේ ජීවිතේ වැදගත් අංගයක්. මේ වර්තමාන මොහොත රුචි නැහැ. ඒ නිසා වර්තමාන මොහොතේදී අකමැත්ත නිසා මොන හරි දෙයකට පයින්. ඒ නිසා වර්තමාන මොහොතේදී අකමැත්ත තමයි හරි තේරුම් ගත්තා නම් ඒක නිසායි සරුවචාන්සේ සඳහන් කරලා තියෙන්නේ සක්කාය දිට්ඨිය සම්මා දිට්ඨියක් ඇති වෙන්න නම් කවදාකවත් උඹේ හිතෙන් උඹට කවදාවත් සම්මා දිට්ඨිය එන්නේ නැහැ පරතෝ ഘോഷය අවශ්‍යයි. පෙර කෙනෙක් වෙන කෙනෙක් කියන එක අහන්න ඕනේ. කියන කෙනෙක් කිව්වේ නැත්නම් වර්තමාන මොහොත කවදාකවත් විකල්ප මාර්ගයක් විදිහට තේරෙන්නේ නැහැ ගැලවුම් මාර්ගයක් විදිහට තේරෙන්නේ නැහැ. ඇහුවත් යෝනිසමනසිකාරය නැත්නම් යනකොටම ඇති කම්මැලිකම නිසා ඊ ගාවට තියෙන එකට පයි. ඒකට හේතුව වර්තමාන මොහොතේ ද්වේෂයක් තියෙනවා. ඒක තේරුම් ගත්ත දවසේ අපිට තේරෙයි කි වෙන කෙනෙක් නෙමෙයි අපිට ද්වේෂය ඇති කරන්නේ. අපි වර්තමාන මොහොත නොදන්නවත් නෙවෙයි. බැරිත් නෑ. ගන්නත් පුළුවන්. නමුත් ඒකේ ඉන්නකොට එnde end end අර ද්වේෂය මල පනිනවා. පැන්නට පස්සේ සලුවක සාදාලා නැගිටලා යනවා කොහෙද කියලා දන්නේ නැහැ මොකට ගියාද කියලා දන්නේ නැහැ. මේක තේරුම් ගත්තොත් අපිට තේරෙයි මේ තණ්හාව ද්වේ චේතනාව විතරක් නෙවෙයි ද්වේෂත් හේතු වෙනවා මේ වර්තමාන මොහොත නිෂේධනය කරන්න ඒක හරීම මේ වංචනික ක්‍රමයකට වැඩ කරන්නේ මොනවා හරි පෙන්වන්න හදනවා වගේ තමයි ගෙනියන්නේ ඇත්තටම තියෙන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය ඔබ වහන්සේ වෙත ඊයේ යොමු කර තිබුණු ප්‍රශ්නයක් පිළිබඳවයි මේ නැවතුණු සීම එදින්දා ජීවිතයේදී සිතේ ඇතිවන ලෝභ ද්වේෂ සිත් දේශ බලමින් ඒවාට ප්‍රතික්‍රියා නොකර මධ්‍යස්ථ භාවයෙන් කටයුතු කිරීම එමසිත ලෝභයේ ද්වේෂයේ වශයෙන් හඳුනාගත් හඳුනමින් ගත කිරීම හුදෙක් කෙලෙස් සහිත හිතකින්ම කෙරෙන්නක් නිසා මේ මායාවක් හිතලුවක් වංජනික ධර්මයක් රහසු වීමක් විය හැකි බව වංශ පැහැදිලි කරා. එසේ නම් මේ නිවැරදිව කළ හැකි ක්‍රමයක් පිළිබඳව උපදේශයක් දෙනමෙන් කාරණක ඉලාසින මේක තමයි කර්මස්ථානය කියන්නේ. කර්මස්ථානය කියලා කියන්නේ හිත යදන්න ඕනේ උදාසීන අරමුණක්. එතකොට උදාසීන අරමුණක ඉන්න බැරි එක්ක ද්වේෂයක් නිසා, එක්ක රාගයක් නිසා, එක්ක මොහයක් නිසා. නැවත නැවතත් උදාසීන අරමුණේ <clears throat> හිත අභ්‍යාස කරනකොට මට වැඩියෙන් මේකෙන් කැඩෙන රාග නිසාද මගේ හිත වැඩියෙන් කැඩෙන ද්වේෂ නිසාද මොහ නිසාද කියලා නොකියම ටික කාලෙකින් තේරෙනවා. අපි වැඩ කරන්නේ උදාසීන අරමුණත් එක්ක. නමුත් ඒකට වදින පහරවල් හරහා Taman කවුද කියලා තේරෙන නිසා සරුවචනාංශය දෙන මේ කායानुපසනාව බොහෝමත්ම ගැඹුරින් කල්පනා කරලා තියෙන එක. එහෙම නැත්නම් කෙලින්ම චිත්තානුපසනාවෙන් පටන් ගන්න පුළුවන්. කෙලින්ම වේදනානුපසනාවෙන් පටන් ගන්න පුළුවන්. නමුත් ඒවා හිතලුවක් වෙන්න ඉඩ තියෙනවා. කායानुපසනාව කියන එක අල්ලලා බල්ලා අතගාලා බලලා වෙරිෆයි කරන්න පුළුවන්. ඒ වගේම ඒක අනිවාර්යයෙන්ම උදාසීන එකක් වෙන්න ඕනේ. ඒ උදාසීන අරමුණ හරහා තමයි අපි මේ භාවනාවේ තේමාව සකස් කරන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි කමටහන කියන්නේ ඔන්න ඔකට තමයි. ගරු ස්වාමීන් වහන්සේ විකාල භෝජන යනුවෙන් මා තීරුන්ගේ නැත්තේ දවල් 12න් පසු ආහාර ගැනීමෙන් වැළකීම නොව නුසුදුසු වේලාවන්හි ආහාර ගැනීමෙන් වැළකීමයි. මගේ වැටහිම නිවැරදිද මේ සවිස්තරාත්මකව පැහැදිලි කර දෙන්නස ඊතා කාරණක ඉල්ලා සිටිමි. අපි එහෙදි කරේ අර සේතුකාණ චන්දවිල ස්වාමීන් වහන්සේගේ උපෝසත සීලය කියන පොතේ ඒ කොටසක් අරගෙන ඒක මේ print out එකක් දාලා තිබ්බා. මොකද මේක මොන විදියකවත් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා මම හිතන්නේ අපි ළඟ නෑ නේද චූලයි. ඒක නිසා කාට හරි අපිට පුළුවන් ඒක මේ මේ මේ කියන විශේෂයක් කෙනෙක් කවුරු හරි ඉල්ලනවා නම් මට බඳක නැහැ පිටු අංකේ උපසම්පදා සීලය. රේණුකාණ චන්දවිල හැමදෙනාගේ උපසම්පදා සීලය කියන පොතේ ඒ විකාල භෝජන පිළිබඳව මම කියන්නේ ඒක අංග සම්පූර්ණයි කියලා කෙටි සටහනක් තියෙනවා. අපිට විනිශ්චය කරන්න බෑ නුසුදුසු වේලාවන් සුදුසු වේලාවන් කියන එක. ඒක ඒ විනයාචාර්යවරු පුරුදු කරලා සුද්ධ කරලා දීලා තියෙනවා වෙලාවත් බලපානවා ගන්න ආහාර ජානිත් බලපානවා. ඒ නිසා ඒක පිළිබඳව මේ කාටරි හදාරන්න ඕනේ නම් පස්සේ තමයි ඒකට අපිට මේ කියන්නේ පොතේ උත්තරේ ලිඛිත දෙකකින් සලකන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේක මේ ලීසි නෑ ඇත්තටම මේ ඒ මම ඉරුකාණ සාංශික පොතේ සඳහන් කරලා තියෙනවා. ගොඩාක් විට කැඩෙන සිල්පදයක් මේක. දන්නේ නැතිකම නිසා. මොකද්ද ආහාරය කියලා දන්නේ මොනවද වෙලාව කියලා දන්නේ නිසා විකාලය කියන එකයි භෝජනය කියන වචන දෙකම සම්පූර්ණ විස්තර කරන්න ඕනේ. එතකොට තමයි කාලික කියන වචනේ ගන්න වෙනවා. විකාලය කියනකට සාපේක්ෂව කාලික භෝජන කියන වචනේ වෙනුවට අනිකුත් කිලම්පස කියන වචනේ මේ දෙක සෑහෙන විස්තරයක් කරන්න වෙනවා. ඉතින් මේ විස්තරේ මම හිතන්නේ ආව ස්වාමීන්ගේ පොතේ ඔක්කොම තියෙනවා කියලා. නමුත් මම හිතන්නේ මේ සෑහෙන්න බේරෙන්න පුළුවන් උත්තරයක් තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ නෑ ඒ කාටරි අවශ්‍ය නම් මේ විස්තර දැන ගැනීමට කැමති කෙනා චූලට පොඩ්ඩක් සම්බන්ධ වෙලා ඉන්න. එතකොට අපිට ගියාට පස්සේ අරක ෆොටෝ ස්ටාට් කරලා මේ ෆොටෝ ස්ටාට් කරලා තියෙන්නේ ස්කෑන් කරලා ඉවන්න පුළුවන්. මෙම ප්‍රශ්නයේ කමඨහන් සඳහා ප්‍රශ්නයක්. මේ අවස්ථාවේදී පිළිතුරු දීමට කමක් නැත්නම් පිළිතුරු බලාපොරොත්තු වෙමි. මවුරු 3-4ක් එක දිගට තුන හතරක් එක සිට දවසට පැයක් දෙකක් භාවනා කරන කෙනෙක් මේ භාවනා වැඩමුළුවේ සහභාගී වෙන පසු මට මේ தත්ත්වය දැනගන්න පුළුවන් වුණා අවුරුදු තුනක් තුනක් හතරක් එක සිට දවසට පැයක් එක කද්දෝ වචනක් තියෙනවා අහුවෙන්නේ භාවනා කිරීමට පරයන්කේ වාඩි වුණාට පසු සතිය සමාධිය ඉක්මනින් පිහිටනවා. ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ දේශ નિરાයාසයෙන් බලා සිටීමේට ආස්වාසයේ ශීතලට ඇවිත් ප්‍රස්වාසයේ දකින්නකොට යොනුසුමී පිට වෙනවා. ඒ වගේ මේ සීතල ආස්වාසය උණුසුම් ප්‍රස්වාසයක් ටික වෙලාවකදී සියුම් වේගෙන ගියා. ඊට පසුවයි තේරුනේ පළමු දක් ආස්වාස ප්‍රස්වාසයේ ගොරෝසු බව. ඒ විදිහට ආස්වාසය ප්‍රස්වාසයේ දිහා බලා ඉන්නකොට ආස්වාස ප්‍රස්වාසය තවත් සියුම් වුණා. ඒ වගේම තමන් බලා ඉන්නකොට තවත් බලා ඉන්නකොට ඒ තුනී විනොපෙනී ගියා. මේ අවස්ථාවේදී මොකද්දෝ හිතට දැනනවා සැනසීමක් වගේ දෙයක්. තව වෙලා හිටියා. ඊට පස්සෙ ඔළුවේ පැත්තකින් ආසියුම් වේදනාවක් වගේ දැනෙනවා. ඒත් වීර්යයෙන් සිටියා. මොනවත් දකින්නේ නැහැ. දකින්නේ නැහැ. හිස් බවක් දැක්කා. ඒ විදිහට ඒ ඊයේ දවසේ කිවි ගියා. අද උදේ පරයන්කේට ඉඳගත්තාම මට ප්‍රශ්නයක් නැවත ආනාපානට යනවද අද උදේ පරියන්කෙට ඉඳගත්තා මට ප්‍රශ්නයක්. නැවත ආනාපානට යනවද නමුත් මම ප්‍රාර්ථනා කළා මට අර දැක්ක සනසුන් අවස්ථාව පේන්නේ කියලා. ඒ වගේම පේනවා. හැබැයි ටික දුරක් යනකොට නිදිමත කම්මැලිකම ප්‍රශ්නයක්. මොනවද කරන්න කියලා කරන්න දෙයක් නැහැ. මොනවද කරන්න කියලා ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සාකච්ඡාවේදී මේ ගැන කියුණා. නමුත් මගේ ප්‍රශ්නේ මම නැවත ආනාපාන දිහා බලනවාද හෙලපහු කර හැරමිටි විසි කරනවාද කියලා මට ඒක කරන්න බයයි. නමුත් මගේ ප්‍රශ්නය මම නැවත ආනාපාන දිහා බලනවාද හෙලපහු කර හැරමි හැරමිටිය විසි කරනවාද කියලා. මට ඒක කරන්න බයයි. මේට පිළිතුරක් පහදා දෙන්න මෙන් කාරණක ඉල්ලා සිටිමි. මේ ඉස්සල දවසේ සාර්ථකත්වය කොච්චර තිබුණත් අනිදාසේ අලුතෙන්ම භාවනා පටන් ගන්න ආධුනිකයෙක් විදිහට පරියන්කට යන්න පරියන්කට ගියා පස්සේ එක හුස්මක් හරි දෙකක් හරි පේනවනම් ඒක දිගේ යන්න ඕනේ. මෙන්න ඊටත් ඉස්සෙල්ලා තමන් හොඳට වාඩි වෙලා ලකලැස් වෙලා සමබර කරගන්න කරගෙන ආනාපානෙ පේනවනම් ආනාපානෙ හරහා යන්නේ කොහොඳයි. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් පහුවෙනකොට තේරෙයි ඒක සඳහා ආනාපානය හරහාම යා යුතු නෑ. සමහර වෙලාවට ඒ විවේකයට ඉබේම හිත වැටෙන්න ඉඳිනවා විශේෂයෙන්ම මේ රිට්‍රීට් එක දවස් 3-4 පැන්නට පස්සේ අනිවාර්යයෙන් මේ හිත සිද්ධ වෙනවා. කිද්දුනට පස්සේ වෙලාවට එල වාඩි වෙනකොටම ඉබේම ඒ මේක එනවා ඒකේ සිද්ධ වීමෙන් ඇති වෙන එකක්. එහෙම වෙනවනම් මේ ආනාපානේ හරහා ගියේ නෑ නේද කියන ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව ඒ එන විවේකයට හිත දාන්න ඉස්සල්ලාම දවසේ මේක හිස් බබක් එහෙම නැත්නම් සැනසීමක් වුණාට ඔය සැනසීම වුණත් නැවත නැවත වෙනකොට කම්මැලි හිතෙනවා. ඕනෙම දෙයක් පළවෙනි දවසේ ලොකු සිලීලාරයක් තියෙනවා. දෙක තුන හතර යනකොට පහු පහු වෙනකොට වැඩි කොහු කොහු වෙනවයි කියලා කතාවක් තියෙන්නේ. ඕක තමයි වෙන්නේ. අනිත් දවසේ ඒක නිසා මෙතෙන්ටත් යන්න ඒ මේ කම්මැලිකම නීරසකම අපේක්ෂා කරමින් යන්නේ. ඒ අපේක්ෂා කරලා මට දැන් ඇවිල්ලා තියෙන්නේ විවේකෙත් තියෙනවා. නමුත් ඒකේ කම්මැලි. නීරසයි කියලා. ඒ කම්මැලිකම නීරසකම සහ මේ හිස් බව නාම ධර්ම වෙනකොට මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට ඒකට හුරු වෙලා ඒකට හිත ඒකට වැඩ කරන හැටි තේරුම් ගන්නවා. ඒ නිසා මේ විස්තර කරලා තියෙන ක්‍රමේ හරි ආධුනික මනසක් හැමදාම ඇති කරගන්න. ඒකට කියන්නේ ආධිකම්මික යෝගාවචරයි කියලා. ඊයේ භාවනාව වාසියට තියේයි. නමුත් අද අපේක්ෂා කරන්නේ අද ගිහිලා ආධුනිකෙක් විතරයි පාඩුවේ. වාඩි වෙලා පුළුවන් නම් ආනපනේ හරහම යන්න නැතුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. තමන්න තේරෙනවා නම් ඒ සනසින් ගතිය, ඒ විවේක ගතිය, ඒ විවේක ගතිය යට අවිද්‍යාව තියෙනවා. මේ විවේකර කියන්නේ අදුක්කම සුඛ වේදනාව කියලා. අදුක්කම සුඛ වේදනාව පසුබිම් වෙලා තියෙන අවිද්‍යාව. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව ලැබුණාට බුද්ධිය නැහැ. ඒ මොකද යට තියෙන කම්මැලිකම අපි ගල්ලා විශ්කොලදා. ඒ නිසා මේ යට තියෙන ඒ කම්මැලිකම නීරසකම නිකන් බොල් දෙයක්. හිස් දෙයක්. ඒක දැනගෙන කටයුතු කරනකොට මේකට බුද්ධිය ගන්න පුළුවන්. ඒකෝර තමයි තේරෙන පටන් අරගනි. තෑග්ගක් දෙනවා කියන එකට වැඩිය තෑග්ග බාර ගන්න එක ලොකු දෙයක්. උපයාගත්තට යමක් උපයාගත්තදී ආරසා ගන්න එක ලොකු දෙයක්. ඒකට උත්හාන සම්පදා අරක සම්පදා කියලා දෙකක් තියෙනවා. හැබැයි මේ ධාතන ඔක්කොම ඉවා අන්තර්ගතයි. ඒක නිසා තමයි හිටියට වැඩිය හොඳ තැනක ඉන්නේ. දැන් තියෙන්නේ මේ උපයාගත්ත දේ තහවුරු කරගන්න එක නැත්නම් අපි කියන විදිහට අරස කරගන්න එක ඒ සඳහා උපක්‍රම වෙන්න තියෙන්නේ ලෑස්තිලා යන්නේ. එතකොට අපි පහමාරයි, හයමාරයි, හතයි කාලේ. ඒකත් විනාඩි 45ක් විතර වෙලා ආරම්භ තියෙනවා. මේ ඒ නිසා මම ආරාධනා කරන්නේ තවත් ප්‍රශ්න තියෙනවා නම් කියන්න කියලා මතක් කරන්න කියලා. අපි මෙතනින්ලා සක්මන් කරලා 8ටද වාඩි වෙන්නේ. මෙතන ඉලා ඉස්සරහට විනාඩි 45ක් විතර තියෙනවා සක්මන සඳහා නැවත සමූහ භාවනා සඳහා අටට එකතු වෙනවා මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමා සටහන් කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි